ඉන් ඉදිරියට සතර සතිපට්ඨානෙහි කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන මේ සතිපට්ඨාන සතර අනුපිළිවෙලින් පැහැදිලි කරන බව අපි සිහිපත් කළා. ඒ අනුව අද දවසේ එහි පළමු වෙන්නේ කායානුපස්සනා සතිපට්ඨානය පිළිබඳවයි ධර්ම දේශනාව සිද්ධ කෙරෙන්නේ. මේ සතර සතිපට්ඨානය පිළිබඳව පුළුල් වැටහීමක් ඇති කරගන්නට එක් එක් සතිපට්ඨානය පිළිබඳව දින ගණනක් මුළුල්ලේ කතා බහ කිරීම උනත් අවශ්‍ය වෙනවා ප්‍රයෝජනවත් වෙනවා නමුත් අපට තියෙන කාල වේලාව අනුව එක් දිනකදී එක් සතිපට්ඨානයක් පිළිබඳව කතා බහ කරලා සාකච්ඡා කරලා හැකිතා කෙටියෙන් පින්තුන්ට වැටහෙන ප්‍රමාණයෙන් දේශනා කරන්නට අපි උත්සාහවත් වෙන්නේ. ඒ පිළිබඳව ගැටලු ඇතිනම් ඒවා ධර්ම දේශනාවෙන් අනතුරුව සාකච්ඡා කරන්නට පුළුවන්. ඒ වගේම සමහර පෙන්තුන් ඉඩ කඩ තියෙන හැටියට උදේ කාලේ ඒ වගේම සමහර කෙනෙක් හවස් කාලේ විහාරස්ථානයට පැමිණෙනවා ප්‍රායෝගිකව භාවනාව පුහුණු කරනවා ඒ වගේම තමන්ට තියෙන ගැටලු සාකච්ඡා කරනවා තම තමන්ට ඉඩ කඩ තියෙන හැටියට උදේ කාලයේ හෝ සවස් කාලයේ තමන්ට කැමති දිනක හාමුදුරුවෝ සමග කතා බහ කරලා යොදා ගන්නට පුළුවන් තියෙන ගැටලු සාකච්ඡා කරන්න. අද ඒ සතිපට්ඨාන සතරෙහි පළමු වෙන්න කායානුපස්සන සතිපට්ඨානය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉදපන භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මහණෙනි මේ භික්ෂුව එහෙම නැත්නම් සසර බය දැකපු මේ සසරෙහි નિසරු බව දැකපු විමුක්තිය උදෙසා උත්සාහවත් වන තැනැත්තා මෙතන භික්ඛු කියලා කියන්නේ පැවිද්දා පමණක් කියන එක නෙවෙයි භික්ෂුන් වහන්සේලාටයි මේ සූත්‍රය දේශනා කරන්නේ සතිපට්ඨාන සූත්‍රය ඒ නිසා භික්ෂු කියලා ආමන්ත්‍රණය කරනවා ඒ වගේම භික්ඛු කියන වචනේ ගැඹුරු අර්ථය තමයි සංසාරේ භයං ඉක්ඛතේති භික්ඛු සසර බය නිවැරදිව දැකපු තැනත්තා හැබැයි බය වුණු තැනත්තා නෙමෙයි එහෙත් යම් වෙනසක් තියෙනවා මම හිතන්නේ පෙර විසක් ධර්ම දේශනාවේදී මම තරමක ඒක පැහැදිලි කළා බය දකින්නවයි බය වෙනවයි කියලා කියන්නේ දෙකක් උදාහරණයක් හැටියට ගත්තොත් සර්පවිස වෛද්‍යවරයෙකුයි සාමාන්‍ය පුද්ගලයෙකුයි මහවනේ යනකොට අතිශය විසගෝර සර්පෙක් හමු වෙනවා. ඒ සර්පයා දුටු සැනින්ම අර සර්ප විස වෛද්‍යවරයා දන්නවා මේ සර්පයා මෙතරම් බරපතල උග්‍ර විස ඇති සර්පෙක්. දෂ්ට කළොත් විනාඩි කිහිපයකින් පැය කිහිපයකින් ජීවිතක්ෂයටපත් වෙනවා. ඒ නිසා මේ සතා මාරාන්තිකයි. කියලා ඒ සතාගේ බිය දකිනවා මැලවේ. හැබැයි අර සාමාන්‍ය පුද්ගලයා මේ සතා බියජනකයි උග්‍රවිසයි කියලා අහලා තියෙනවා. අහලා තියෙන නිසා ඒ සාමාන්‍ය මනුස්සයා සර්පයා දැකපු ගමන් බය වෙනවා. ජීවිත ආසාව නිසා ඒ සර්පයාට බය වෙනවා. එතකොට විශ්වවිද්‍යාලයා බියපත් වෙන්නේ නැහැ. හැබැයි අර තනත්තාට වඩා හොඳින් ගැඹුරින් මේ සර්පයාගේ තියෙන භයානකත්වය දකිනවා. සාමාන්‍ය මනුස්සයා බය දකිනා වෙනුවට බියපත් වෙලා කලබල වෙලා නැතන් විට සර්පයා කවා ගන්නට පුළුවන්. විශ්වවිද්‍යවරයා සර්පයා ස්පර්ශ කරන්නට උනොත් ස්පර්ශ කරනවා ඉවත් කරන්නට උනොත් ඉවත් කරනවා මගහැර යන්නට උනොත් මගහැර යනවා දමනය කරන්නට උනොත් දමනය කරනවා ඒ සියල්ල කරන්නට ඔහු දක්ෂයි හැබැයි අර සාමාන්‍ය අවශේෂ පුද්ගලයන් සියලු දෙනාට වඩා ඔහු සර්පයාගේ විස මනමින් දකිනවා එතකොට මේ සසර ගමනේ යම් කිසි කෙනෙකුට නිවන් දකින්නට අවශ්‍ය නම් ඒතනත්තා මේ සසරෙහි තියෙන බිය අර විෂවෛද්‍යවරයා සර්පයාගේ උග්‍ර විස මනමින් දැකගන්නේ යම්සේද අවබෝධ කරගන්නේ යම්සේද ඒ ආකාරයෙන් සසරෙහි බිය දැකගත යුතුයි. හැබැයි බියපත් වුණොත් නිවන් දකින්නට තබා මෙලව හරියාකාරව පවත්වා ගන්නටත් කෙනෙකුට අපහසු වෙනවා. ඒකෙන් කලබල වෙලා මෙලවත් විනාශ කරගෙන, පරලොවත් විනාශ කරගෙන කල හැකි දේ පටලවාගෙන නොකල හැකි දේට අත ගහලා ඒවා ඒවා තුලින් බොහෝ පීඩා ඇති කරගෙන මේ විදිහේ මහ පටලැවිලි ඇති කරගන්නවා සසර පිළිබඳව බියපත් වුණා. අද සමාජය දිහා බලනකොට මේ රටවල සමහරට ඒ తත්වය තරමක් වෙනස් වෙන්න පුළුවන්. ලංකාව පිළිබඳව ගත්තොත් නම් බොහෝ දෙනා සසර පිළිබඳව බියපත් වුණු අය තමයි අපට දකින්නට තියෙන්නේ. ඊටාම කලාතුරකින් අය තමයි සසරෙහි බිය දැකගත්තු අය ජීවිතය පිළිබඳව ලෝකය පිළිබඳව සසර පිළිබඳව ක්‍රමානුකූලව හඳුනාගෙන කල යුත්ත මනවින් අනුපිළිවෙලින් ආරම්භ කරලා කරගෙන යන්න. ඒ නිසා මේ සතර සතිපට්ඨානේ යම් කෙනෙක් පුහුණු කරනවා නම් බියපත් වෙලා එය කරන්නට පුළුවන් කමක් නැහැ. අපෝයි අපාගත වුනොත් මහ දුකක් මේ ජීවිතේ කොහොම හරි සෝවාන් ඵලයටපත් වුනොත් නම් යන්තම් අපායෙන් වළකින්නට පුළුවන්. මේ විදිහේ මති මතාන්තර වලින් මනස ව්‍යාකූල කරගෙන දඟලන කෙනෙක් නොවේ. ඒ නිවැරදිව සසර බිය දකින කෙනා සෝවාන් වීමේ අගය දකින සසරෙහි භයංකර බව දකින තමන් දැනට ඉන්නා තත්ත්වය දකින තමන් ඉන්නා තත්ත්වයෙන් අදුම තරමින් සෝවාන් ඵලයේ වෙතවත් සමීප වෙන්නට කෙසේ කෙසේ කටයුතු කළ යුතුද කියලා මනමින් තේරුම් අරගෙන ඉඩ ඇති හැම ආකාරයෙන්ම ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නට උත්සාහවත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉදපන භික්ඛවේ භික්ඛු මහණෙනි මේ සසර බය දක්නා තැනැත්තා කාය කායන පස්සේ විහෙරති මේ කයෙහි කය අනුව බලමින් වාසය කරනවා කයෙහි කය අනුව බලමින් වාසය කරනවා. ඉදිරි සතිපට්ඨාන වලත් එහෙමයි සඳහන් වෙන්නේ වේදනාවෙහි වේදනාව අනුව බලමින් වාසය කරනවා. සිතෙහි සිත අනුව බලමින් වාසය කරනවා ධර්මයන්හි ධර්මය අනුව බලමින් වාසය කරනවා එයි මේ දෙපාරක් කියන්නේ කය අනුව බලමින් වාසය කරනවා කියවහම ප්‍රමාණවත් නැතිද කයෙහි කය අනුව බලමින් වාසය කරනවා කියන්නේ කය අනුව බලන්නට නම් අපි මුලින් කිව්වා කරුණු තුනක් ඒ පුද්ගලයා සතුව තියෙන්න ඕන සිහිය ප්‍රඥාව සහ වීර්යය ප්‍රධාන වශයෙන් ඒතනත්තා සිහිය කය වෙත යොමු කරනවා කය වෙත යොමු කරන ලද සිහියෙන් යුක්තව කයමෝ බලමින් වාසය කරනවා කය වෙත යොමු නොකරන ලද සිහිය ඇති පුද්ගලයාට කයමෝ බලන්නට පුළුවන් කමක් නැහැ සිත ගැන සිත සිතා කයමෝ බලන්නට පුළුවන් කමක් නැහැ වේදනාවන්ගෙන් මනස ව්‍යාකූල කරගෙන වේදනාවන් කෙරෙහි සිත පවත්වාගෙන කයano බලන්නට බෑ. ධර්මයන් කෙරෙහි සිත පවත්වාගෙන කයano බලන්නට බෑ. කයano බලන්නට නම් කයෙහි සිහිය පිහිටවා ගන්නට ඕනේ. ඒකයි කයෙහි කයano බලමින් වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දෙවරක් පුනරුච්චාරණය කරන්නේ ඒ අර්ථයෙන්. සාමාන්‍යයෙන් මේ වන විටත් භාවනා කරන අයට මේ පිළිබඳව අත්දැකීම් තියෙනවා ආස්වාස ප්‍රස්වාසයේ කායානුපස්සනාව ආස්වාස ප්‍රස්වාසයේ කරන්න ගිය තැන කයි යම් යම් වේදනා දැනෙනවා දැනෙනකොට හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා කියලා හිතනවා හැබැයි හිතුවට සිත කොහෙද එල්බගෙන තියෙන්නේ අර වේදනාව කෙරෙහි ඒ වේදනාවත් එක්කලා පටලැවිලා ඉන්න ගමන් හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා කියන එකත් හිතන්නට උත්සාහ කරනවා. එතකොට සිත පිටවාගෙන තියෙන සිත එල්බගෙන තියෙන වේදනාවෙහි නමුත් කයano බලන්නට උත්සාහ කරන්නේ. ඒක ඊතරම් සාර්ථක කායानुපස්සනාවක් වෙන්නේ නැහැ. කයano දකින්නට ඒ ප්‍රමාණවත් වෙන්නේ නැහැ සිහිය නිවැරදිව පිළිහිටලා නැති නිසා. ඒ නිසා කායानुපස්සනාව පුහුණු කරන තැනැත්තා කය අනුව සිහිය පවත්වාගෙන තමයි ඒ කය අනුව නැවත නැවත ගැඹුරින් නුවණින් දකින්නේ. කායේ කායානුපස්සේ විහෙරති. අනුපස්සේ කියලා කියන්නේ නැවත නැවත බලනවා. පස්සති කියලා කියන්නේ පාලි භාෂාවෙන් බලනෝ දකිනෝ අනුපස්සී කියලා කියන්නේ නැවත නැවත දකිනවා ගැඹුරින් දකිනවා පුන පුනා දකිනවා මේ කයෙහි ස්වභාවය කොහොමද කායේ කාය අනුපස්සී විහෙරති ආතාපේ සම්පජානෝ සතිමා අර පෙර දිනේ අපි සිහිපත් කරපු කරුණු තුන කොහොමද කය අනුව මෙනෙහි කරන්නේ මේ කරුණු වල යුක්තව සතිමා සිහියෙන් යුක්තව සම්පජානෝ නුවණින් යුක්තව ආතාපේ කෙලස් තවන කෙලස් ප්‍රහාණය කරන රුචි අරුචිකම් පරයාගිය අවශ්‍යතාවයේ අනුව ක්‍රියාත්මක වෙන දැඩි වීර්යයෙන් යුක්තව එතනත්තා ක්‍රියාත්මක වෙනවා. කොහොමද විනීය ලෝකයේ අභිජ්ජා දෝමනස්සං මේ පංචස්කන්ධ ලෝකය පිළිබඳව ඇලීම ගැටීම දුරු කරන්නේ අන්න වීර්ය පැහැදිලි වෙන තැන. ඒතරත්තා කය දිහා බලන්නේ මේ උත්සාහය කරන්නේ Taman කැමති විදිහට නෙමෙයි. Taman අකමැති විදිහටත් නෙමෙයි. තමන්ගේ කැමැත්ත අකමැත්ත මැඩ පවත්වා එයට මුල්තන නොදී අවශ්‍යතාවයේ පරිදි උත්සාහ කරන්නට ඔහු ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ මා පෙර දිනේ තරමක් විස්තර කළා වීර්ය කරනවා කිව්වහම අපි හුඟක් දෙනෙක් හිතන්නේ අපිට හුඟක් වීර්ය තියෙනවා මමත් කාලයක් හිතාගෙන හිටියා මට බොහෝ දේ කරන්නට පුළුවන් හොඳ වීර්යයක් තියෙනවා හිතුවොත් යමක් කරන්න පුළුවන් මම හිතාගෙන හිටියේ ඇත්තටම මට ලොකු වීරයක් තියනවා කියලා මම එක්තරා ප්‍රමාණයකින් මා ගැන අභිමානයක් තිබුණා. නමුත් කලක් ගුණධම් වඩද්දී වීරය කියන්නේ මොකක්ද කියලා වැටහුණාට පස්සේ ඇත්තටම මට මා ගැනම ලැජ්ජ හිතුණා. අපි වීරය කියලා මොකක්ද පුහුණු කරලා තියෙන්නේ. බොහෝ විට එදිනදා ජීවිතයේ අපි වීරය හැටියට පුරුදු පුහුණු කරන්නේ Taman කැමති දේ ගොඩනගන්නට උත්සාහ කරනවා අකමැති දේ බැහැර කරන්න උත්සාහ කරනවා. ඒක තමයි අපි වේල හැටියට හඳුනාගන්නේ. කැමති දේ ගොඩනගන්නට උත්සාහ කිරීම තෘෂ්ණා මූලිකව ඇති වෙන වීර්යයයි අකමැති දේ බැහැර කරන්නට දරන උත්සාහය පටිඝයවත් ද්වේෂය මුල් කරගෙන ඇති වෙන වීර්යයයි ක්ලේශ ධර්මයක් මුල් කරගෙන යම් වීර්යයක් ගොඩනගෙනවා නම් ඒ සම්මා වායාමයේ නොවේ ඒට කියන්නේ මිච්ඡා වායාමය අකුසල වීර්ය මේ වීර්ය නැමැති ධර්මය කුසලයත් එක්කත් යෙදෙනවා අකුසලයත් එක්කත් යෙදෙනවා. අකුසල් සිත සමග යෙදෙනකොට අකුසල් කරන්නට සහාය වෙනවා. කුසල් සමග යෙදෙනකොට කුසල් කරන්නට සහාය වෙනවා. ඒ නිසා වීර තිබුණට ප්‍රමාණවත් නැහැ. එය කුසලයක් එක්කද අකුසලයක් එක්කද මුසු වෙලා තියෙන්නේ කියලා අපි හඳුනා ගන්නවා. ඒ තෘෂ්ණාව සමගම මුසු වෙලා තියෙන්නේ ඒ කුසල වීර නෙමෙයි. එය අලෝභ, අද්වේෂ, අමෝහ කියන අලෝභයයි කියලා කියන්නේ පරිත්‍යාගශීලීත්වය, අද්වේෂයයි කියලා කියන්නේ මෙත්තාව, මෛත්‍රිය, අමෝහයයි කියලා කියන්නේ ප්‍රඥාව. මේ කියන මූල ධර්මයන් සමග මුසු වෙලා නම් ගොඩ නැගෙන්නේ ඒකට කියනවා කුසල වීර්ය කියලා. රැකියාව උනත් කුසල වීරයෙන් කරන්න පුළුවන්. නිවන් දකින්න උත්සාහ කිරීම විතරක් නෙමෙයි. මම අර වෙසක් පොහෝ ධර්ම දේශනාවේදී පැහැදිලි කරන්නේ කෙනෙකුට මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පුරන්නට පුළුවන් ලෝකෝත්තර පරමාර්ථ සාධනය කරගන්නත් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පුරන්න පුළුවන් ලෞකික පරමාර්ථ සාධනය කරගන්නත් මේ යොදා ගන්න පුළුවන්. එහි ඇති වරදක් නැහැ. හැබැයි ලෞකික පරමාර්ථයන් ධාර්මික ආකාරයෙන් සම්පාදනය විය යුතුයි. ඒවා ධර්මානුධර්ම ප්‍රතිපන්න ආකාරයෙන් සම්පූර්ණ විය යුතුයි. ඒතර යම් කෙනෙක් රැකියාව කරනවා නම් ධනය හම්බ කරනවා නම් ඒක කුසල වීර්යයක් හැටියට කෙනෙකුට සම්පාදනය කරන්න පුළුවන්. ඇතම් කෙනෙකුට අකුසල වීර්යයක් හැටියට සම්පාදනය කරන්න පුළුවන්. තමන් ධනය හම්බ කරන්නේ තමන් ධනයට කැමති නිසා නම් ඒ රුචිකත්වය නිසා නම් මට මුදල් මේ මේ විදිහට තියෙන කෙනෙක් කියන ඒ හැඟීම භුක්ති විඳින්නට කැමති නිසා නම් ඒ වීරය තෘෂ්ණා මූලිකව ඇති වෙන වීරය. හැබැයි තමන් ධනෙ හරියම්බ කරන්නේ මේ ජීවිතය පවත්වන්නට, අමුදරුවන් පෝෂණය කරන්නට, අවශ්‍යතා සම්පාදනය කරන්නට, කය නඩත්තු කරන්නට, ලෝකයේ තුල ජීවත් වෙන්නට, ගුණධම් වඩන්නට, කුසල ධම් වඩන්නට මේ කොයි දේ කරන්නට ධනය අවශ්‍යයි. ඒ නිසා වෙහෙස මහන්සි වෙලා හෝ ධනය ඉපය යුතුයි Tamange මෙලොව පරලොව විනාශ කරගන්න නැතුව අනුන්ට හානි කරන්නේ නැතුව දිවි පැවැත්වීම සඳහා අමුදරුවන් පෝෂණය කිරීම සඳහා කුසල් දහම් සම්පාදනය කිරීම සඳහා සමාජ මෙහෙවර සඳහා අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීම සඳහා ධනය සම්පාදනය කළ යුතුයි කියන කාරණය නුවණින් දැකලා යමෙකුට වීර්ය කරන්නට පුළුවන් නම් ඒ තනත්තාට ධනෙ පරිම සඳහා දරන උත්සාහයත් කුසල වීරයක් හැටියට සම්පාදනය කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට ඒ ධර්මතාවය කුසල්ද අකුසල්ද කියන එක තීරණය වෙන්නේ තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණයට තමන්ගේ සම්මාදිට්ඨිය ප්‍රමාණයට. ඒ නිසායි පළමුවෙනි දවසේම ධර්ම දේශනාව හැටියට සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද කියන කාරණය පිළිබඳ දීර්ඝ විස්තරයක් අපි පැහැදිලි කළේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දක්වන්නේ මේ කායානුපස්සනාව වඩන තැනත්තා කායානුව නැවත නැවත බලන තැනත්තා කය කෙරෙහි සිහිය පිහිටවාගෙන නැවත නැවත බලනවා කොහොමද සිහිය ප්‍රඥාව වීර්ය අවදි කරගෙන ඇලීම ගැටීම යටපත් කරලා Tamange ruci aruchikam මැඩ පවත්වලා ඒවට මුල් තැන දෙන්නේ නැතුව ඒවා යටපත් කරමින් අවශ්‍යතාවයේ මත ප්‍රඥාව මෙහෙවාගෙන ඒතනත වීර්ය කරනවා කය අනුව බලන්නට කය අනුව දකින්නට ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ කායානුපස්සනාව කරන ආකාරය 14 ආකාරයකින් විස්තර කරනවා ඒ ටික සම්පින්ඩණය කරලා ගත්තොත් පැහැදිලිව ක්‍රම පහක් මෙහි දක්වනවා පළවෙනි එක තමයි ආනාපාන සතිය දෙවෙනි එක තමයි ඉරියාපත භාවනාව තුන්වෙනි එක තමයි සම්පජඤ්ඤය. හතරවෙනි එක තමයි පටික්කුල මානසිකාරය. පස්වෙනි එක තමයි ධාතු මානසිකාරය. හයවෙනි එක තමයි සීවතික නවය. සීවතික නවයක් තියෙන නිසා මුලින් කියපු පහයි ඒ සීවතික නවයයි ඔක්කොම එකතු කරලා ගත්තොත් 14ක් වෙනවා. පැහැදිලි කාණ්ඩ වශයෙන් ගත්තොත් කාණ්ඩ පහකින් බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාව පුහුණු කරන හැටි දක්වනවා. ඉතින් මම ඒකයි කිව්වේ මේ එක එක් කාරණේ පැහැදිලි කරගන්න එක එක් දිනේ බැගින් වැය කරලා අපට කතා බහ කරන්නට පුළුවන් නම් සාකච්ඡා කරන්න පුළුවන් නම් ඒ පමණ පුළුල් දැනුමක් ඇති කරගන්න පුළුවන්. නමුත් අද මේ එක් දිනය තුළ මේ කරුණු පහ පිළිබඳව යම් වැටහීමක් ඇති කරගන්නට අපි උත්සාහ කරනවා. පළවෙනි එක තමයි ආනාපාන සතිය. එතකොට ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව සිහිය පිහිටවාගෙන කරන භාවනාව කුමන භාවනාවක්ද? කායානුපස්සන සතිපට්ඨානය. ඒ කයේ එක්තරා කොටසක්. ආශ්වාස ප්‍රශ්වාසයට කියන තව නමක් තමයි කාය සංඛාර. සංඛාර කියලා කියන්නේ ගොඩනගන, ඇති කරන, නිර්මාණය කරන, සංස්කරණය කරන දේ. කය නිර්මාණය කරන්නේ කය පවත්වන්නේ කය නඩත්තු කරන්නේ කයෙහි ජීවය තහවුරු කරලා තියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය විසින් ඒ නිසා ආශ්වාස ප්‍රශ්වාසය කාය සංඛාරයයි කියලා දක්වනවා ඒ කයෙහිම එක්තරා අංගයක් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මූලික ධාතු හතරකින් කය නිර්මාණය වෙලා තිනවා එතකොට එහි එක් එක් කොටසක් තමයි මේ වායෝ ධාතුව. ඒ නිසා ආස්වාස් ප්‍රස්වාසය කියන්නේ කයෙහිම එක්තරා කොටසක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට කොහොමද ආස්වාස ප්‍රස්වාසය පිළිබඳව සිහිය පිහිටවාගෙන ආනාපාන සතිය ආන කියලා කියන්නේ හුස්ම ගැනීම කියන්නේ ආස්වාසය අපාන කියලා කියන්නේ ප්‍රස්වාසය මේ ආන සහ අපාන පිළිබඳව සතිය ආනාපාන සතිය එතකොට සතිය කියන්නේ සිහිය කියන්නේ මොකක්ද කියලා දීර්ඝ වශයෙන් අපි පහුගිය ධර්ම දේශනාවේදී කතා බහ කළා. එතකොට මේ ආන සහ අපාන පිළිබඳව ආශ්‍රාසය සහ ප්‍රශ්වාසය පිළිබඳව අවදීන් සිහිය පවත්වා ගැනීමෙන් ඒ අනුව නැවත නැවත බලනවට කියනවා ආනාපාන සති. මේ භාවනාව කරද්දී එක් එක් ආචාර්යවරු එක් එක් උපක්‍රම පැහැදිලි කරලා දෙනවා. සමහර ගුරුවරු කියා දෙනවා හුස්ම ගන්නකොට එකයි හෙලනකොට දෙකයි ආපහු ගන්නකොට තුනයි මෙහෙම මෙහෙම 10ට යනකම් ගණන් කරන්න ආපහු 10 9 8 7 6 5 4 3 2 1 වශයෙන් ආපස්සට ගණන් කරගෙන එන්න මෙහෙම ආරෝහණ අවරෝහණ වශයෙන් ආශ්වාස ප්‍රශ්වාස ගණන් කරන්න ඒක කලකට කමක් නෑ. හැබැයි වරදවා ගන්නට එපා. එහෙම ආස්වාස ප්‍රස්වාස ගණන් කිරීම කියන එක නෙමෙයි ආනාපාන සතිය කියලා කියන්නේ. ඒ ආචාර්යවරු එහෙම කියා දෙන්නේ දැන් මේ බහුරු නුපුරුදු වැඩකුයි අපි කරන්න යන්නේ. ඒ නිසා ඒ සඳහා හුරු වෙන තෙක් එක්තරා බාහිර උපක්‍රමයක් අපිට කියා දෙනවා මෙන්න මෙහෙම කරන්නට කියලා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ ගණන් හදන්න ඉගෙන ගන්නකොට පුංචි කාලේ අපිට කියනවා ගල් කැට එහෙම නැත්නම් ඔලිඳ ඇට මේ මොනවා හරි ඇට වර්ගයක් ගෙනල්ලා ඔන්න දෙකේ ගොඩවල් ගහනවා. ඊට පස්සේ දෙකේ ගොඩවල් දෙකක් එකට එකතු කරපුවාන් පස්සේ ගණන් කරලා බලනවා කියද හතරයි. නම් දෙවරක් දෙක හතරයි කියලා අපිට උගන්වනවා. එතකොට හැමදාම අපිට ඇට ගණන් කර කර ඉන්නට බෑ. එතකොට උසස් පෙළ විභාගෙට නියනකොට මගටියට ළඟින් තියාගෙන ඕක කරන්න බෑ. එහෙමනකොට අපිට දෙවරක් දෙක හතරයි කියන එක විතරක් නෙමෙයි ඊට වඩා ගැඹුරු කරුණු පවා සැලකින් මනසට දැනෙන්නට ඕන. ඒ මට්ටමට පුහුණු කරන්න ඕන. හැබැයි මූලිකව මේක කරන්න අපිට බැරි නිසා ඒකට ගල් කැට හරි ඇට වර්ග හරි එහෙම නැත්නම් අර දැන් තියෙනවනේ වට අර රාමු තියෙනවනේ ඝනක රාමු හදලා තියෙනවා ඒවා භාවිතා කරලා හරි මේ මොනවා හරි උපක්‍රම භාවිතා කරලා අපේ මනසට මේක පුහුණු කරනවා ඒ වගේ ඇතැම් ආචාර්යවරු විවිධ ක්‍රමවලින් මේක මූලික වශයෙන් පුහුණු කරන්න ක්‍රියා දෙනවා. ඒක ගණිත ක්‍රමයක්. එහෙම නැත්නම් තව ස්වාමීන් වහන්සේලා කියා දෙනවා බුද්ධෝ කියන වචනය නැවත නැවත සිහි කරන්න. ඒක ආශ්වාස ප්‍රශ්වාස කරද්දී බුද්ධෝ බුද්ධෝ කියලා එහෙම සිහි කරන්න. එහෙම නැත්නම් ඒ වචනේ දෙකට කඩලා ආස්වාසේදී අකුරු කීපයකුත් ප්‍රස්වාසයේදී අකුරු කීපයකුත් කියවෙන හැටියට සජ්ජායනා කරන්න මෙහෙම නොයේ ක්‍රම කියා දෙනවා. එහෙම නැත්නම් හුස්ම රැල්ල වදින්නේ නහය අගන නහය අග මනස තියාගන්න තොලේ අගනම් ස්පර්ශ වෙන්නේ තොල අග පිළිබඳව සිහිය පවත්වා ගන්න මෙහෙම විවිධ උපක්‍රම කියනවා. හැබැයි තොල අගවත් නහය අගවත් නෙමෙයි ආස්වාද ප්‍රස්වාසය කියන්නේ. ඒක අපි මතක තියාගන්න ඕනේ. බුද්ධෝ බුද්ධෝ කියන එක නෙමෙයි ආස්වාස ප්‍රස්වාසය කියන්නේ. ඇතුල් වෙනවා පිට වෙනවා කියන වචනය මොමුණන එක නෙමෙයි ආනාපාන සතිය කියලා කියන්නේ. ඒ ඔක්කොම උපක්‍රම පමණයි අවසානයේ සිදුවිය යුත්තේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය පිළිබඳ අපේ පූර්ණ අවධානය යොමු වීමයි. හුස්ම රැල්ල ඉහළ පහළ යාම පිළිබඳව අපේ අවධානය පවත්වාගෙන මේ දැසින් යමක් දැස බලාගෙන ඉන්නේ යම්සේද ඒ ආකාරයෙන් මනසින් පූර්ණ අවධානයෙන් එදෙස බලා ඉන්නට මනස පුහුණු කිරීම ආනාපාන සතිය හැටියට දක්වනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේක පුහුණු කරද්දී Taman කොයි ආකාරයෙන් පුහුණු කළ යුතුද කියලා පැහැදිලි කරනවා. ඉද දික්කවේ බික්කෝ අරඤ්‍යගතව රුක්කමූලගතව ශුඤ්ඤාගාරගතව නිසීදති පල්ලංකං ආමුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා බුදුරජාණන් වහන්සේ අන් කවර භාවනාවකටත් වඩා මේ ආනාපාන සති භාවනාවට සූදානම් වෙට හැටි පවා පැහැදිලි කරනවා. ඒත නැත්තා ආරණ්‍යයට ගිහිල්ලා හරි ගහක් මුලට ගිහින් හරි නැත්නම් කවුරුවක් ගෙන් බාධාවක් නොපැමිණෙන නිදහස් තැනකට ගිහිල්ලා හරි. වාඩි වෙලා කොහොමද වාඩි වෙන්නේ? පල්ලක්කන් ආභුජිත්වා. පලක් බැඳගෙන. පිරිමි පක්ෂේ නම් කකුල් දෙක ඉදිරියෙන් මෙහෙම කතිරයක් හැටියට තියාගෙන ඉතින් ඒක වඩාම හොඳ ක්‍රමය තමයි පිටිපතුල් දෙක කලවා උඩට එන හැටියට මෙහෙම තියාගන්න. හැබැයි හැමෝටම එහෙම වාඩි වෙන්න අමාරුයි. ඒකට කියනවා පద్මාසනයයි කියලා. ඒක තමයි භාවනාවේදී පිරිමි පාර්ශ්වයට හොඳම මනස ඒකාග්‍ර වෙන චිත්ත සමාධිය ඇති වෙන කාය භාවනාව සිද්ධ වෙන ඉතා ප්‍රසස්ත ඉරියව්ව ඒකයි. එහෙම ඉන්නට බැරි නම් තමන්ට පහසු, සුව පහසු ආකාරයකින් කකුල් දෙක තියාගන්නවා. ටික වේලාවක් කෙලින් පවතින්නට පුළුවන් හැටියට. එතකොට කාන්තා පක්ෂේ නම් කාන්තා පක්ෂයේ සමහර කෙනෙක් කාන්තා පක්ෂයට අනුමත ක්‍රමය තමයි අර්ධ පරයන්කය. පිරිමි පක්ෂයට බද්ධ පරයන්කය, කාන්තා පක්ෂයට අර්ධ පරයන්කය. අර්ධ පරයන්කය කියන්නේ කකුල් දෙකම මෙහෙම පිටිපස්සට නවලා කකුල් දෙකම පිටිපස්සට නවලා ඒ අතරමැදින් වාඩි වෙනවා. ඒතර එහෙම කරන්නට පහසු නෑ. ඒක පොඩි දරුවෝ එහෙම වාඩි වෙන හුඟක් වෙලාවට පින්නතුන් දැකලා ඇති. කකුල් දෙකම පස්සට දාලා ඒක මැද්දේ අපූර්වට වාඩි වෙලා ඉන්නවා. හැබැයි ලොකු වෙනකොට මේ උකුල්ලට එහෙම තද වෙන නිසා ඒක කාලයක් පුහුණු කළේ නැත්තම් ඒක පාට වාඩි වෙන්න යන්න එපා. එහෙම වුණොත් මේ අස්තිවල යන්නම් ගැටලු මතුවෙන්නට පුළුවන්. කෙනෙකුට අවශ්‍ය නම් ටික ටික පුහුණු කරන්න. ඒකට හොඳම ක්‍රමය තමයි කකුල් දෙක පිටිපස්සට නවලා ඒ අතරින් වාඩි වෙන්නට උත්සාහ කරනවා. තට්ටන් බිම වදින්නේ නැත්තම් ඒ ප්‍රමාණයට පොඩි කොට්ටයක් තියාගන්න. ඊට පස්සේ ටික ටික ඒ කොට්ටේ උස අඩු කරමින් එහෙම ටිකෙන් ටික වැඩි හිටි කෙනෙකුට නම් මේක පුහුණු කරන්න පුළුවන් සමහරුන්ට නම් ස්වභාවයෙන්ම එහෙම වාඩි වෙන්න පුළුවන්. ඒක තමයි ප්‍රශස්ත ක්‍රමය. එහෙම නැත්නම් Tamanට පුළුවන් ක්‍රමයකට. සමහර අය ස්ත්‍රී පක්ෂත් ඉදිරියට කකුල් දෙක නවාගෙන වාඩි වෙනවා. ඉතින් ගැටලුවක් නෑ Tamanට පුළුවන් හැටියට. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ ආනාපාන සතිය කරනකොට කකුල් දෙක පැත්තකට දාලා පැත්තකට නවලා වාඩි වෙන ක්‍රමේ ඒතරම්ම උචිතයි කියලා මම හිතන්නේ මොකද ආශ්වාස ප්‍රශ්වාසදී බුදුහාමුදුරුවෝ විශේෂයෙන් දක්වන උජුම් කායම් පනිදාය ශරීරයේ කෙලින් තියෙන්න අනිත් කවර භාවනාවකටත් වඩා ආනාපාන සතියේදී බුදුහාමුදුරුවෝ අවධාරණය කරන උජුම් කාය හොඳට ශරීරය ඍජු වෙන්නට ඕන මොකද ආශ්වාස ප්‍රශ්වාසයේ සඳහා මේ ආශ්වාස ප්‍රශ්වාස කරන ශ්වසන පද්ධතිය හරියට පැහැදිලිව ක්‍රියාත්මක වෙන මට්ටමට තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ වායු ධාරාව යන ක්‍රමය විකෘති වුණොත් දැන් අපි මේ භාවනාවකදී උත්සාහ කරන්නේ මම මුල් දවසේ පැහැදිලි කළා භාවනාවේ අවසන් ඵලය විය යුත්තේ යථා භූත ඥාන දර්ශනය. ඒ කියන්නේ පවතින ස්වභාවය පවතින ස්වභාවයෙන් දැන ගැනීම. විකෘති නොවි. අපි ඒකට කියන ඇති සැටියෙන් වටහා ගන්නවා. තියෙන ආකාරය තියෙන විදිහෙන්න. ඒක විකෘති නොවි හරියට පැහැදිලිව තෝරා ගැනීම. එතකොට ආස්වාස ප්‍රස්වාසයේ විකෘති ආකාරයෙන් නම් ක්‍රියාත්මක වෙන්නේ අපිට හඳුනා ගන්න වෙන්නේ විකෘතිය. එතකොට එතන යථා භූත ඥාන දර්ශනයේ පහළ වෙන්නෙත් නැහැ. කය හරියට ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. පෙනහළු වලට අවශ්‍ය ප්‍රමාණයට ඒ ගර්ථ හැම එකක්ම නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කය ඇකුළුනහම, කය ඇදුනහම, කය හිර වුනහම වෙනහඩුවල හැම ගර්ථයකටම නිසි විදිහට ඔක්සිජන් වායුව, අම්ලකර වායුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙම වෙනකොට ස්නායු පද්ධතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ මොළය හරියට ක්‍රියාත්මක වෙන්නේ මාංශ පේශි හරියට ක්‍රියාත්මක වෙන්නේ එහෙම ගත දුබල වෙනකොට නිද්‍රාශීලී බවක් තමයි ඇති වෙන්නේ කායික ප්‍රබෝධය ඇති වෙන්නේ කාය ප්‍රබෝධමත් වෙන්නේ නැත්තම් කායික සුඛය කායික සැහැල්ලුව ගොඩනගන්නට අමාරුයි එහෙම වුණොත් භාවනා කරන්න පටන් ගත්තොත් තැන ඉඳලා ඔක්සිජන් වායුව අවම වීම නිසා කයේ ඇතිවන තෙහෙට්ටුවත් එක්කලා යම් නිදිබර ගතියක් නිද්‍රාශීලී ගතිය මතුවෙන්නට ඉඩ තියෙනවා. නිසා තීන නිද්ද ඇතිවීමේ ප්‍රධාන සාධකයක් වෙනවා කය ඇතිවෙන යම් විකෘතිතාවය. ඒ නිසා මව්පක්ෂය වාඩි වෙනකොට තමන්ට පහසු ක්‍රමයක් භාවිතා කළාට කමක් නැහැ. හැබැයි කය ඍජුව තියෙන්නට ඕන කියන එක කකුල් දෙක සමහරුන්ට පැත්තට නමලා කෙලින් වාඩි වෙන්න පුළුවන් අය ඉන්නවා. ඒක එක්කෙනාගේ කය ස්වභාවයත් එක්ක. ඒක තමන් තීරණය කරන්න ඕන. ඒ සඳහා සුදුසු ක්‍රමය මොකක්ද කියලා. එතකොට තව කාරණයක් මතක තියාගන්න ඕන භාවනා කරන්න ගිහිල්ලා භාවනා කරද්දී ඉරියව්ව හද හදා භාවනා කරන්න යාමේදී භාවනාවට යම් යම් බාධක ඇති වෙන්නට පුළුවන්. හැබැයි මුල් අවස්ථාවේදී ඒකේ තරම් ගැටලුවක් නෙමෙයි අපි පුහුණු වෙන්න උත්සාහ කරන්නේ. නිසා භාවනා කරද්දී උනත් ටික ටික අවශ්‍ය විදිහට ඉරියව් වෙනස් කරගෙන සුදුසුකමේ හදාගත්තට කමක් නැහැ. දිගටම අරද ඉරියව්ව වෙනස් කර කර හිටියොත් අපට ඒකාග්‍රතාවය කියන එක ඇති කරගන්න තරමක් බාධා කරනවා. පහුගිය දිනක උදෑසනේ භාවනා කරද්දී එක මහත්මයෙක් ඇහුවා භාවනා කරද්දී ඉරියව් මාරු කිරීම වරදක් නැද්ද? ප්‍රඥාව පහළ වෙන්නට ඉරියව් මාරු කිරීමේ වරදක් නැහැ. එතකොට සිහිය පවත්වන්න ඉරියව් මාරු කිරීමේ ගැටලුවක් නැහැ. හැබැයි ඒකාග්‍රතාවය ඇති කරන්න ප්‍රධාන බාධකයක් වෙනවා ඉරියව් මාරු කිරීම. ඊළඟට ඉරියව් මාරු කිරීමේදී අපි හඳුනා ගන්න ඕනේ ඇයි ඉරියව් මාරු කරන්නේ? අපෝ මෙහෙම ඉන්නකොට නම් අමාරුයි කියලා පහසුවෙන් ඉන්න නම් තමන් මොකක් හොයාගන්නද ගිහින් තියෙන්නේ? තමන්ගේ රුචිකත්වය. එහෙනම් භාවනා කරන්න නෙවෙයි උත්සාහ කරලා තියෙන්නේ. තමන්ගේ රුචි අරුචිකම් වලට වහල් වෙලා. අන්න එහෙම වුණොත් හැබැයි විහිළු නෙවෙයි. හැබැයි අනිත් පැත්තත් මතක තියාගන්න ඕනේ. එහෙමනම් රුචි අරුචිකම් වලට වහල් වෙන්න හොඳ නැහැ. කැඩුනත් කමන්නේ හොම්මම ඉන්නවා කියලා ලේ ගමන නැවතිලා නහර හිර වෙලා සියල්ලම අක්‍රිය වෙලා අංශයක් පණ නැති වෙනකන් එහෙම වාඩි වෙලා ඉන්න උත්සාහ කරන්න එපා. ඒකත් භාවනාව නෙමෙයි. ඒක එක්තරා අන්තගාමී වීම. එනිසා කයට අනතුරුම වෙන මට්ටම හඳුනා ගන්නත් ඕනේ. හැඟීම් වලට වහල් නොවන මට්ටම හඳුනා ගන්නත් ඕනේ. භාවනා කරන්ට ගිහිල්ලා කයට අනතුරු වෙන්න බෑ. එහෙමනම් නහර තද වෙලා නම් මේ ගමන් කරන්නේ නැත්නම් ඒක තේරුම් අරගෙන සකස් කරගන්නවා. හැබැයි සම්පූර්ණ ලේ ගමනාගමනයේ කෙරුණා මොහොරුණු පුරුදු බව නිසා පොඩි පොඩි වේදනා දැනෙන්නට පුළුවන්. ඒක කයේ ස්වභාවය. ඒකට වහල් වෙන්නට යන්න හොඳ නැහැ. නිසා මේ මනසේ දරා ගන්නට බැරිකමද මේ කායික අවශ්‍යතාවයක්ද කියන මේ දෙක තෝරගන්නට ඕනේ. හැමතිස්සෙම භාවනාවේදී අපට ওই වෙනස හඳුනා ගන්න වෙනවා. මේ හැඟීමකට වහල් වීමක්ද මේ අවශ්‍යතාවයක්ද? අවශ්‍යතාවයක් නම් ඒකට ඉඩ දෙන්නට ඕන ඒක හැඟීමට වහල් වීමක් නම් ඒක මැඩපවත්වන්නට යටපත් කරන්නට වීර්ය කරන්නට ඕන. ওই දෙක පටලවා නොගත යුතුයි. පටලවා ගත්තොත් අගතිගාමීව හානි සිද්ධ කරගන්න. එතකොට මේ ආනාපාන සතිය කරන තැනත්තා ඔය විදිහට පල්ලංකම් ආභුජිත්වා පලක් බැඳගෙන කියන්නේ පහසු විදිහට කකුල් දෙක හොකට ස්ථාවරව තියාගෙන උජුං කායම් පලිදාය. ශරීරය හොඳට කෙලින් තියාගෙන පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. Tamange කයේ ඉදිරිපසට Tamange සිහිය පිහිටවා ගන්න. අවධානය දැන් ආනාපාන සතිය කරන කෙනා සිහි පිහිටවා ගන්නේ කොතනද? කය ඉදිරිපසට. ඒ කියන්නේ මේ නාසය, මුහුණ, උගුර, ආදී මේ ඇසුරු කොට Papuව මේ කියන ඉදිරිපසට Tamanගේ අවධානය හඳවා ගන්නෝ සිහිය පවත්වා ගන්න. පරිමුඛං සතිය උපට්ඨපෙත්වා සිහිය ඉදිරියෙන් මේව පවත්වා ගන්නවා. හරියටම කියනවා නම් අපේ මූණ දිහා වෙන කෙනෙක් බලාගෙන ඉන්නා වගේ. එහෙම නැත්නම් අපි වෙන කෙනෙකුගේ මූණ දිහා බලාගෙන ඉන්නා වගේ. සිහිය තමන්ගේ ඉදිරියෙන් මෙහෙම පිහිටවා ගන්න ඕන. තව කෙනෙක්ගේ මූණ දිහා බලා ඉන්නකොට අපිට කොහොමද පේන්නේ? ඒ වගේ අපේ මූණ දිහා අපි බලාගෙන ඉන්න පුළුවන් මට්ටමට දැන් මේ අපි අධීක්ෂණයක් කරන්න යන්නේ. මේ මම මේක කරනවා කියන මට්ටමට આવොත් අපි උත්සාහයෙන් හුස්ම ගන්න, හුස්ම හෙලන්න, හිර කරගන්න මේ නොයෙක් ධාතු වලට ගිහිල්ලා අන්තිමට වෙහෙසටපත් වෙනවා. ඒ නිසා මේ මේ සතිපට්ඨානයේදී හැමතිස්සෙම කරන්නේ මම කරනවා කියන මට්ටමේ නෙමෙයි ඒ කය තුල සිද්ධ වෙන ස්වභාවික සංසිද්ධිය පැත්තකින් ඉන්න අධීක්ෂකයෙක් කොහොමද බලන්නේ අන්න ඒ විදිහට Taman ඒ තුලට අන්තර්ගත නොවේ බාහිරින් බලා ඉන්නට යම් කිසි උත්සාහයක අපි ගන්න. ඒක එකපාරට අපිට තේරුම් ගන්නට බෑ. කලක් පුහුණු කරද්දී ටික ටික හඳුනා ගන්නට පුළුවන්. එතකොට දැන් ඒ විදිහෙන් ඉදිරිපසට සිහිය පිහිටුවාගෙන දැන් අපි බලාගෙන ඉන්නවා. මොකක්ද? සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති සිහියෙන් යුක්තව ආශ්වාස කරනවා සිහියෙන් යුක්තව ප්‍රශ්වාස කරනවා. ඒ කියන්නේ අවධානයෙන් යුක්තව ඒ කෙරෙහිම මනස පවත්වාගෙන ඒ කෙරෙහිම අවධිය පවත්වාගෙන ආශ්වාස ප්‍රශ්වාස කරනවා. හැබැයි මෙතන ආශ්වාස ප්‍රශ්වාස කරනවා කියලා කිව්වට ආශ්වාස ප්‍රශ්වාස කෙරෙන හැටි බලා ඉඳීමයි කල යුත්තේ. කරනවා කියලා කියන්නේ මේක තමන් විසිනුයි කරන්නේ. හැබැයි ඒ තමන් විසින් උත්සාහයෙන් කිරීමක් ගැන නෙමෙයි මෙතන කියන්නේ. ඒ ආශ්වාස ප්‍රශ්වාස කිරීම පිළිබඳව සිහිය පිහිටුවාගෙන බලා සිටිනවා. අනුපස්සති. එහෙම නැත්නම් අනුපස්සනා කියලා සඳහන් කරන්නේ ඒකයි. එතකොට සිහියෙන් යුක්තවම ආශ්වාස කරනවා සිහියෙන් යුක්තවම ප්‍රශ්වාස කරනවා. එතකොට එතනදී මුලදී මුලදී අර වගේ උපක්‍රම යොදන්නට පුළුවන් ගණන් කිරීමක් හෝ 1 2 කියලා සිතීමක් හෝ ඇතුල් වෙනවා පිට වෙනවා කියලා හිතීමක් හෝ උපක්‍රම යොදන්න පුළුවන්. හැබැයි කලක් යද්දී ඒ වචන සියල්ල බැහැර කරලා පූර්ණ අවදීන් හරියට අපි තව කෙනෙක් දිහා බලා ඉන්නකොට කෙසේ පෙනෙනවාද? ඒ විදිහට බලා ඉඳින්නට උත්සාහවත් විය යුතුයි. දැන් මගේ ඇඟිල්ල දිහා බලා ඉන්නකොට මේ ඇඟිල්ල පාත් වෙනවා ඉස්සෙනවා පේනවනේ නේද? එතකොට ඒත් එක්ක මම ඇස්පිල්ලම් ගහනවා පේනවනේ තොල් හොලවනවා පේනවනේ මේ ඔක්කොම එකවර පේනවා. දැන් වෙන වෙනම හිතන්න යන්නේ අම්ම හාමුදුරුවෝ ඇවිල්ලා ඉස්වෝන්න පාත් කළා ඔන්න ඇස්පිල්ලම් ගහුවා ඔන්න තොල ඉස්වෝන්න ඇකුළුව එහෙම හිතන්න යන්නේ වෙන වෙනම. වචන මොකුත් නැහැ බලා ඉන්නකොට ඔක්කොම ටික පේනවා. අන්න ඒ වගේ හුස්ම රැල්ල ක්‍රියාත්මක වෙන ආකාරය දිහා වචන ඔක්කොම පැත්තකින් තියලා බලා ඉන්නට උත්සාහවත් වෙනවා. ඉතින් මෙහෙම කරනකොට මුලදි මුලදී අපිට නොයෙක් જાති මතක් වෙනවා, හිත කරන්න තියෙන වැඩ කටයුතු සැලසුම් ගැන මතක් වෙනවා, ඇගේ පතේ වේදනා දැනෙනවා, අපහසුකම් දැනෙනවා, නිදිමත එනවා, නොයෙක් අර්බුද මතුවෙනවා. හැබැයි හැම මොහොතකම මනසට අවවාද කරන්න ඕනේ. එක තත්පර කීපයක් හරි මම මේ වැඩේ හරියට කරන්න ඉගෙන ගන්නවා. එක තත්පර දෙක තුනක් හරි මේ කිව්ව දේ හරියට කරන්න පුළුවන්ද කියලා මම බලනවා. එයි මට එහෙම කරන්න බැරි මෙච්චර දේවල් මම කරන්නේ. එහෙම බැරි වෙන්නට විදිහක් නැහැ. අනිත් අයත් කරනවා නම් මටත් ඒක කරන්න පුළුවන්. ජීවිතේ මේ තරම් දේවල් මම කරලා තියෙනවා. මේක කරන්න බැරි මොකද? ඒ නිසා එක සුළු වෙලාවක් හරි මේක හරියට කරන්න මම උත්සාහ කරනවා කියලා මනසට අවවාද කරමින් මනසට යම්කිසි ප්‍රබෝධයක් ඇති කරමින් තත්පර කීපයක් හරි මේක හරියට කරන්න උත්සාහ කරන්න ඕන. කාලෙ ගොඩක් වෙලා ගත කිරීම නෙමෙයි භාවනාවේදී අවශ්‍ය වෙන්නේ. මම පැයක් හිටියා, පැය දෙකක් හිටියා කියන එක නෙමෙයි වැදගත් පැයක් හරි පැය දෙකක් හරි ඉන්න පුළුවන් නම් හොඳයි. ඒක කායික සංවරය. හැබැයි සිත අවශ්‍ය තැන නැත්තම් ඒකේ තරම් අර්ථවත් දෙයක් වෙලා නැහැ. ඒ නිසා කයත් નિවැරදිව පවත්වාගෙන සිතත් નિවැරදි තැන පවත්වා ගන්න පුළුවන් නම් තමයි භාවනාව નિවැරදිව කරගෙන යන්නට පුළුවන් වෙන්නේ. එතකොට ওই විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝ සතෝ අස්ස සති සතෝව පස්ස සති සීයෙන් යුක්තව සතෝව කියන්නේ සිහියෙන්ම ආශ්වාස කරනවා සිහියෙන්ම ප්‍රශ්වාස කරනවා ඊළඟට දීඝං අස්ස සන්තෝ දීඝං අස්ස සාමේති පජානාති දීඝං පස්ස සන්තෝ දීඝං පස්ස සාමේති පජානාති දීර්ඝ වශයෙන් හුස්ම ගන්නකොට දීර්ඝ වශයෙන් හුස්ම ගන්නවා කියලා දැනගෙන සිහියෙන් යුක්තව ඒ කාර්ය කරනවා දීර්ඝව ප්‍රශ්වාස කරනකොට දීර්ඝව ප්‍රශ්වාස කරනවා කියලා දැනගෙන ඒ කාර්ය කරනවා කෙටියෙන් හුස්ම ගන්නකොට කෙටියෙන් හුස්ම ගන්නවයි කියලා දැනගෙන ඒක කරනවා කෙටියෙන් ප්‍රශ්වාස කරනකොට කෙටියෙන් ප්‍රශ්වාස කරනවා කියලා දැනගෙන ඒක හැබැයි දැන් මෙහෙම කිව්වෙන් පස්සේ මම නැවතත් සිහි කරනවා හිතලා හුස්ම දීර්ඝ වශයෙන් අරගෙන හිතලා හුස්ම දීර්ඝ වශයෙන් පිට කරන එකක් ගැන නෙවෙයි මේ කියන්නේ ඒ කෙරෙන ස්වභාවික කාර්ය අධීක්ෂණය කිරීම. මුලදී මුලදී Tamanට අවශ්‍ය නම් වාර කීපයක් මේක හිතලා හුස්ම ඉහළ පහළ කරලා බැලුවට කමක් නැහැ. හැබැයි දිගින් දිගටම භාවනාව මුළුල්ලේම ඒක කරන්න යන්න එපා. එහෙම වුණොත් මේ පපුවේ මාංශ පේශි වලට පෙනහළු වලට වෙහෙසක් දැනෙන්න ගන්නවා ටික වෙලාවක් යනකොට අපහසු වෙනවා. ඒ නිසා අවශ්‍ය නම් තුන් වරක්, හතර වරක්, පස් වරක් විතර හොඳට පෙනහළු පිරෙන්නට. එතකොට පෙනහළු පිරෙන්න හුස්මක් අරගෙන තත්පරයක් විතර රඳවා තියාගෙන ඊට පස්සේ හිමීන් සැරේ පිට කරලා මෙහෙම වරක් දෙකක් තුනක් හතරක් පහක් කරලා ඔන්න ඒ ගැන අවධානය පිටවා ගත්තට කමක් නැහැ. හොඳට පෙනහළු පිරෙන්න හුස්මක් ගත්තම කයත් හොඳට ප්‍රබෝධමත් වෙනවා. ඒ වගේම අවධානයත් ඒත් එක්කලා පිටවා ගන්න පහසුවක් ඇති වෙනවා. ඒ පහසුව නිසා කෙනෙක් වාර කිහිපයක් උත්සාහයෙන් හුස්ම ඉහළ පහළ හෙලුවට කමක් නැහැ. හැබැයි එතනින් පස්සේ ඒක උත්සාහයෙන් කරන්නට යන්නේ ස්වභාවිකව කෙරෙන දේ බලා ඉන්නට උත්සාහ කිරීමයි කරන්නේ. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමේති සික්ඛතේ සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමේති සික්ඛතේ මේ මුළු ආශ්වාස ප්‍රශ්වාස කයම මෙතන කය කියලා කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය මුළු ආශ්වාස ප්‍රශ්වාසයම පූර්ණ වශයෙන් සිහිය පිහිටවාගෙන ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා. ඒ කියන්නේ මුලදී මුලදී අපට ආශ්වාස ප්‍රශ්වාස එක්තරා කොටසක් විතරයි දැනෙන්නේ. ඒ කියන්නේ මේ නහය ඇතුලේ පොඩ්ඩක් යන්තම් නලියාගෙන යනවා තේරෙන. එහෙම නැත්නම් උගුර හරිය පොඩ්ඩක් ස්පර්ශ වේගන යනවා දැනෙනවා. එහෙම නැත්නම් පපුව හරියේ, එහෙම නැත්නම් උදරය හරියේ යන්තම් ස්පර්ශ වීමක් විතරයි දැනෙන්නේ. හැබැයි මනමින් සිහිය පිහිටවා ගන්නකොට කලක් පුහුණු කරද්දී නාසය උගුර පෙනහළු උදරය පමණක් නෙමේ මුළු ශරීරය පුරාම එක්සැනින් හිස් මුදුනේ පටන් පාදාන්තය දක්වාම මේ ආස්වාස ප්‍රස්වාසය ක්‍රියාත්මක වෙන හැටි එක්වරක් හුස්ම ගන්නකොට මුළු කය පුරාම මේක ක්‍රියාත්මක වෙන හැටි දැනෙන්නට ගන්නවා ප්‍රස්වාස කරනකොට මුළු කය පුරාම මාංශ පේශී හැකිලි වෙනස් වෙන ආකාරය දැනෙන්නට ගන්නවා සිහිය වැඩෙන්න වැඩෙන්න හැබැයි මේවා ගැන වෙන වෙනම හිතනවා නෙමේ අපි කරන්නේ සිහියෙන් යුක්තව බලා හිඳීමයි. බලා ඉන්නකොට සිද්ධ වෙන දේ ටිකෙන් ටික ටිකෙන් ටික දැනෙන්නට අවබෝධ වෙන්නට පටන් එතකොට කලක් ප්‍රගුණ කරද්දී මුළු ආශ්වාස ප්‍රශ්වාස කයම හරියට දැනගෙන එහි ආරම්භය, එහි මැද, එහි අවසානය කියන මේ අවස්ථා තුනම මනවින් දකිමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නට හැකියාව ඇති වෙනවා. ඒ මට්ටමට සිහිය ප්‍රබල වෙනවා. ඊළඟට පස්සම්භයං කාය සංකාරං අසසිස්සාමේති සික්ඛති පස්සම්භයං කාය සංකාරං පසසිස්සාමේති සික්ඛති මුළු ආශ්වාස ප්‍රශ්වාස කයම සංහිඳවමින් ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා. ඒ මොකක්ද? සමහර කියන්නේ ටික වෙලාවක් ආස්වාස ප්‍රස්වාස පිළිබඳ සිහිය පවත්වාගෙන ඉන්නකොට නොදැනී ගියා. දැනෙන්නේ නැතුව ගියා. ඒ දැනෙන්නේ නැතුව ගියා කියලා කියන්නේ අර මුලින් තිබිච්ච රළු භාවය ටික ටික අඩු වෙලා ගිහිල්ලා ඊටාම සැහැල්ලු වෙලා යනවා. හැබැයි සැහැල්ලු වෙලා ගියාට නැති වෙනා නෙවෙයි. දැනෙන්නේ නැත්තම් එතන තියෙන්නේ සිහියේ අඩු බව. නොදැනී තියන්නට විදිහක් නැහැ. ආස්වාස ප්‍රසවාසයෙන් නැවතිලා නැහැ. ආස්වාස ප්‍රසවාසයේ තියෙනවා. ඒක දැනෙන්නට ඕනේ. හැබැයි සිවුම් වෙන්නට පුළුවන්. ඒ සිවුම් වුණාම දැනෙන්නේ නැත්තේ එතනින් එහාට සිවුම් භාවයේ ග්‍රහණය කරන්න තරම් අපේ සිහිය වැඩිලා නැහැ. ඒකයි සමහරු කියන්නේ ටික වේලාවක් කරගෙන යනකොට දැනෙන්නේ නැතුව ගියා. ඊට පස්සේ ආස්වාස ප්‍රසවාස නැහැ. හැබැයි නැහැ කියලා ඉන්නකොට ටිකක් වෙලා යනකොට ආයෙ පටන් ගන්නවා. ඒ ඒ නැහැ කියලා හිතනකොට අපේ මනසට අරමුණක් නැහැ. එතකොට මනස පොඩ්ඩක් චංචල වෙනවා. මනස පොඩ්ඩක් චංචල වෙනකොට ආයේ ආස්වාද ප්‍රසවාසයෙන් රළු වෙනවා. රළු වෙනකොට ආයේ දැනෙන්නට පටන් ගන්නවා. ඒ නිසා නොදැනී යනවා කියලා කියන්නේ නැතිවීම නෙමෙයි සිවුම් වීමයි. ඒ සිවුම් වෙන සිවුම් වෙන ප්‍රමාණයට සිහිය සිවුම් කරමින් ප්‍රඥාව සිවුම් කරමින් වීර්ය සිවුම් කරමින් ඒකාග්‍රතාවය සිවුම් කරමින් එය හඳුනා ගන්නට අපේ උත්සාහවත් විය යුතුයි. එතකොට එහෙම හඳුනාගෙන ඒ තුල සිහිය පිහිටුවා ගන්නකොට පස්සම් භයං කාය සංකාරං අස්සසිස්සාමීති සික්කති මේ ආශ්වාස ප්‍රශ්වාසී තාම සූක්ෂම වෙලා තාම සැහැල්ලු වෙලා ක්‍රියාත්මක වෙනවයි කියලා දැනගෙන ඒ පවත්නවා මෙන්න මේ විදිහට විවිධාකාරයෙන් ආශ්වාස ප්‍රශ්වාසයේ පිළිබඳ ඇති වෙන වෙනස්කම් පිළිබඳව සිහිය පවත්වාගෙන ඒ පිළිබඳව නැවත නැවත බැලීම ආනාපාන සතියයි. ඒ ආනාපාන සතිය කායානුපස්සනාවේ පළවෙනි පරිච්ඡේදයේ හැටියට එක් භාවනා ක්‍රමයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක් කර්මස්ථානයක් හැටියට කායානුපස්සනාව වඩන කෙනෙකුට අවශ්‍ය නම් ඔය ආශ්වාස ප්‍රශ්වාසය කියන කමඨහන ඒ ආරම්භණය අරගෙන ඒ මත සිහිය පුරුදු කරන්නට පුළුවන් කියන එකයි එහි තේරුම. ඊළඟට දෙවැනි කාරණේ දෙවැනි කර්මස්ථානයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉරියාපත භාවනාව. පුනච පරම් භික්කවේ භික්ඛු ගච්ඡන්තෝ ගච්ඡාමීති පජානාති. තිතෝ තිතෝ හේති පජානාති. නිසින්නෝවා නිසින්නෝම් හේති පජානාති සයනෝවා සයනෝම් හේති පජානාති යථා යථාවා පනස්සකායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති. ତොර දෙවැනි කර්මස්ථානයේ තමයි ඉරියව් පිළිබඳව සිහිය පිහිටුවාගෙන. ඒ කියන්නේ ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. තමන් ඇවිදගෙන යනකොට මේ ඇවිදගෙන යනවයි කියලා දැනගන්නවා. දැන් මේක සමහර පුහුණු කරනවා මේ විදිහට. යනවා යනවා යනවා කියලා මෙනෙහි කරනවා. ඒක ආචාර්යවරු කියා දෙන එක්තරා ක්‍රමයක්. හැබැයි ඒක කියා දෙන්නේ මේ යනවා යනවා කියන මේ කාරණය පිළිබඳව සිහිය පිහිටවා ගන්නටයි ඒ යනවා යනවා කියලා මෙනෙහි කරන්න කියන්නේ. අවසානයේ හැබැයි යෝගාවචරය කාලයක් යද්දී යනවා යනවා කියලා වචන හිතනවා. හැබැයි වෙන දිහාට තමයි මනස දෙන්නේ. සිතුවිලි වෙන දිහාට වෙනින් වෙනින් ඒවත් එක පැටලලා අර යනවා යනවා කියන වචන විතරක් කියනවා. එහෙම තේරුමක් නැහැ. ඒ නිසා වචන නෙමෙයි වැදගත් වෙන්නේ ඒ කිරණ ක්‍රියාව ගැන අවධානය යොමු කිරීමත්. එතකොට මෙතන කියනවා ගච්ඡන්තවා ගච්ඡාමිති පජානාති. යන්නේ යන්නේ නැහැ කියා දැනගන්නවා වටහා ගන්නවා. ජානාති කියලා කියන්නේ දැනගන්නවා. පජානාති කියලා කියන්නේ ගැඹුරින්ම නුවණින්ම දැනගන්නවට අවබෝධ කරගන්නවට කියනවා පජානාති කියලා. එතකොට යනකොට යනවයි කියලා දැනගන්නවා කියන්නේ මොකක්ද? හරියට සිහිය පිහිටුවා ගත්තොත් කය පිළිබඳව ඒ තනත්තාට වැටහෙන්නට ගන්නවා යන්නට ඕනේ කියලා සිතනකොට අපේ මම හිතන්නේ අද උදේ ටිකක් ඒ ගැන සාකච්ඡා කළා මේ චේතනාවත් එක්කලා කොහොමද කය ක්‍රියාත්මක යන්නට ඕනේ කියන නිකම්ම නිකන් සිතුවිල්ලක් ඇති වුණාට ඒ සෑම සිතකම චේතනාවක් පහළ වෙනවා. හැබැයි චේතනාව බලවත් නොවුනොත් ඒකට අපි කියනවා නිකම්ම නිකන් සිතුවිල්ලක් විතරයි. චේතනාව බලවත් නැත්තම් යන්න ඕනේ යන්න ඕනේ කියලා හිත හිතා ඉන්නවා හැබැයි යවෙන්නේ නැහැ. හරියට චේතනාව බලවත්ව පහළ වුණොත් යන්න ඕනේ කියලා අන්න එක එකවරම අපිට නැගිට වෙනවා. ඒ නැගිට වෙන්නේ මොකක් තුළින්ද? අර යන්නට ඕනේ කියන සිතෙහි ඇතිවෙන බලවත් චේතනාව විසින් වායෝ ධාතුව නිෂ්පාදනය කරනවා. හරියටම එන්ජින් එකකට විදුලිය සම්බන්ධ කරලා ක්‍රියාත්මක කරනවා වගේ. විදුලිය සම්බන්ධ කරනකොට ඔක්කොම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ වගේ අර යන්නට ඕනේ කියන චේතනාව හරියට ප්‍රබලව බාර වෙනකොටම ඇතුලේ වායෝ ධාරාව ශනිකව සැහැල්ලු වෙලා ක්‍රියාත්මක වෙනවා. ඒ උණුසුම් වායුව මුළු ගත පුරාම සැලකින් ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා මේ එකතන රැඳිලා ඉන්න මේ ශරීර අංගෝපාංග සැලකින් සැහැල්ලු කරලා ක්‍රියාවෙහි යෙදෙනවා. ඒ යොදවනකොට ඒ ඒ ආකාරයට සැහැල්ලු බව බලභාවය ඇති කරමින් කය පහත් කරනකොට ඒ කියන්නේ කකුල උස්සනකොට සැහැල්ලු තේජෝ සහ වායෝ අධික රූප කලාප පහළ වෙනවා. පහක් කරනකොට පටවි බහුල රූප කලාප පහළ වෙනවා. මේවා එකවරම වැටහෙන්නේ නැහැ. කලක් සිහියෙන් කය දිහා අවදියෙන් බලාගෙන ඉන්නකොට සිහිය පවත්නකොට දැනෙන්නට ගන්නවා කය සැහැල්ලු වෙන හැටි, කය බර වෙන හැටි, ඒ වගේම කය දෝලණය වෙන හැටි, මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, තේජෝ ධාතුෙන් කය රත් වෙන හැටි, සිසිල් වෙන හැටි, දැවිල්ල අල්ලන හැටි මේ එක් එක් දේවල් කය තුල ක්‍රියාත්මක වෙන හැටි Tamanට දැනෙන්නට ගන්නවා. එතකොට මේ ඉරියාපත භාවනාව කරන තැනත්තා දැන් අපි ඔය කියන්නේ සක්මන් භාවනාවයි කියලා. ඒ සක්මන් භාවනාව කියන එක ප්‍රගුණ කරන්නේ මේ ඉරියාපත භාවනාව පුහුණු කරන්නේ. එතකොට හරියට ඉරියාපත භාවනාව පුහුණු කරනවා නම් ඒ තැනත්තාට මේ කය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා මෙහි මූල ධාතුන් පිළිබඳව පවා තා ගැඹුරු වැටහීමක් ඇති වෙන්නට ගන්නවා. මෙතන සත්‍යයක්වත් දැන් අපිට හැමතිස්සෙම හිතෙන්නේ මේ මම තමයි මෙහෙම කරන්නේ. මම තමයි මේක උස්සලා එහා පැත්තෙන් තිබ්බේ. මම තමයි ගිහිල්ලා ඒක කිව්වේ. දැන් මොහොම අපිට නිතරම හිතන්නේ මම තමයි මේක කළේ කියලානේ. හැබැයි සිහියෙන් යුක්තව මේ කය දිහා බලා ඉන්නට පුහුණු වෙනකොට අපට දැනෙනවා 아무තේ මම කියලා මෙතන ගන්න ටික දෙයක් නැහැ. මේ විඥාන ධාතුවේහි මෙහෙයවීම නිසා අවශේෂ රූප ධාතුන් ඒක රාශී වෙලා ක්‍රියාත්මක වෙලා අන්‍යෝන්‍ය සහසම්බන්ධතාවයෙන් ධාතු සමූහයක් ක්‍රියාත්මක කළා විතරයි. ඒකයි මම කිව්වේ හරියටම අර මැෂින් එකක් එන්ජින් එකක් ක්‍රියාත්මක වෙනවා වගේ. එන්ජින් එකක් ක්‍රියාත්මක කළා ගොඩක් වැඩ කරනවා. බැලුව බැලුවෙන් බැලුව බැලමට මේවා එහාට මෙහාට හෙල වෙනවා පේනවා. එතකොට දැන් වාහනයක් එහෙම ස්ටාර්ට් කරලා තිබ්බෙන් පස්සේ ඩ්‍රයිවර් ඕනද වාහනේ යන්න? ස්ටාර්ට් කරලා තිබ්බෙන් පස්සේ ඔන්න වාහනේ යනවා. ඩ්‍රයිවර් ඉන්නවනේ මොකටද? අවශ්‍ය දේ නේවන්න කරන්නේ. වෙනත්නම් එන්ජින් එක ස්ටාර්ට් කරලා තිබ්බ පස්සේ වාහනේ ඉබේ යනවා. එතකොට මේ චලනය වෙන්නේ කොහොමද? පුද්ගලෙක් නැතුව. ඒකට අවශ්‍ය ශක්තිය සම්පාදනය කළාන් පස්සේ ද්‍රව්‍ය චලනය වෙනවා. ඒක 아무ත්තක් නෙමෙයි. ඒක අද කාලේ විද්‍යාත්මක ලෝකයේ 아무තු ආශ්චර්යයක් නෙමෙයි. ඉතින් ඒ නිසා අපි හඳුනා ගන්න ඕනේ මේ කය කියන එකත් එක්තරා පද්ධතියක්. මේකත් එක්තරා ආත්මයක්. මේකත් එක්තරා ඉන්ද්‍රියක්. මේකත් එක්තරා උපකරණයක්. මේකත් එක්තරා මැෂින් එකක්. ඒතර මේකට අවශ්‍ය ශක්තිය ජනනය කළාන් පස්සේ මේක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. හැබැයි ක්‍රියාත්මක වෙන ආකාරය දිහා දැකලා අර සිතුවිලි වලින් එක එක දේවල් සිතන්න පුළුවන් නිසා අපි හිතාගෙන ඉන්නවා මේ මම කියලා ආත්මීය ස්වરૂපේ සත්වයේ පුද්ගලයේ කියන සංඥාව අපේ මනසේ ගැඹුරෙහි කිඳා බැසගෙන තියෙනවා. මේක එකපාරට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ මම කියන සංඥාව ඇතුව තමයි අපි මේ හැම දෙයක්ම කරන්නේ. හැබැයි කලක් පුහුණු කරද්දී ඒ තරත්තාට පුළුවන් වෙනවා මේ 아무තු පුද්ගලයෙක්වත් 아무තු සත්වයෙක්වත් නෙමෙයි. මේ විඥාණය කියන්නේ එක්තරා ශක්තිය. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ ශක්ති විශේෂයක්. මේ ඒ ඒ ශක්තියින් ඒ ඒ දෙයට ප්‍රත්‍ය වීමෙන් හරියට මැෂින් එකක් ක්‍රියාත්මක වෙනවා වගේ මේ කාය පද්ධතිය ක්‍රියාත්මක වෙනවායි කියන මේ බව හරියට නුවණින් දැක ගන්නට පුළුවන් වෙනවා සිහිය පවත්වා ගන්න උත්සාහ කරනකොට. එතකොට ඒකේ පජානාති කියන හරියටම දැනගන්නවා සිද්ධ වෙන හැටි. යථා භූත ඥාන දර්ශනය කියන්නේ සිද්ධ වෙන හැටි හරියට දැනගන්නවා. නිකන් වැරදි වැටෙන්නේ නැති කරගන්නේ නැහැ. මායාවක් නැති කරගන්නේ නැහැ. අමුතු දේවල් මවා ගන්නෙ නැහැ. අමුතු දේවල් එකතු කරලා තමයි එක එක જાති එකතු කරලා හිතාගන්නේ නැහැ. හරියටම සිද්ධ වෙන්නේ කොහොමද කියලා නුවණින් තේරුම් ගන්න. ඒ මට්ටමට ඒ තනත්තාගේ ප්‍රඥාව වැඩෙනවා. එතකොට ගච්ඡන්තෝ ගච්ඡාවිති පජානාති. තිතෝ තිතෝ මේති පජානාති. නැවතුනන් පස්සේ හිටගෙන ඉන්නකොට මේ හිටගෙන ඉන්නවා. ඒතකොට හිටගෙන ඉන්න ස්වභාවය පිළිබඳව හරියටම අවධානය යොමු කරනවා. එතකොට මුළු කය පුරාම හිස් මුදුනේ ඉඳලා පාදාන්තය දක්වාම හොඳට අවධානය යොමු කරනවා. යොමු කරලා මේ හිතගෙන ඉන්නකොට කොහොමද කය පවතින්නේ? යනකොට කය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? හිතගෙන ඉන්නකොට කොහොමද කය ක්‍රියාත්මක වෙන්නේ? හිතගෙන ඉන්නකොට කය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා ඇත්තටම කොච්චර හිතගෙන හිටියත් අපි තේරුම් ගන්න නැහැ. ඔය අපි හිතවත් මහත්මයෙක් ඉන්නවා එහි හොරණ පොරුදන්නේ අධිකාරම් මහත්මයා කියලා එතුමා යෝග භාවනා සමත විදර්ශනා බොහොම ප්‍රගුණ කරලා තියෙන කෙනෙක්. ඉතින් මම කාලයක් එතුමා ඇසුරු කරමින් යෝග පිළිබඳව ටිකක් අධ්‍යයනය කරා. එතුමා කියනවා මිනිස්සු ජීවිත කාලෙම හිටගෙන හිටියත් හිටගෙන ඉන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසා තමයි පැය භාගයක් පැයක් හිටගෙන ඉන්නකොට අතන මෙතන කකියන්න ගන්නේ. හරියට හිටගෙන හිටියොත් එහෙම කකියන්න විදිහක් නැහැ. මොකද මේ කය සැකසීලා තියෙන්නේ. ඒ ඉරියව් මේ විදිහට පවත්වන්න පුළුවන්. එතකොට හරියට සමබරව කයේ බර බෙදලා යන හැටියට ඒ හන්දි වලට ඔරොත්තු දෙන හැටියට මාංශ පේශි වලට ඔරොත්තු දෙන හැටියට නිවැරදිව හිටගෙන ඉන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. හෙදන් නැති නිසා තමයි අතනින් මෙතනින් කක් කියන්නේ නහර තද වෙන්නේ කකුල හිට වැටෙන්නේ මේ ඔක්කොම ප්‍රශ්න වෙන්නේ ඇයි මේ කය හරියට කෙලින් තියාගෙන ඉන්නේ කොහොමද කියලා අපි ඉගෙනගෙන නැහැ පුහුණු වෙලා නැහැ අපි හැම කෙනෙක්ම හිතගෙන හිටියත් එක්ක එක කකුලකට බර වෙලා එක්ක එක පැත්තකට බර වෙලා එක්ක ඇලවිලා මෙහෙම එක එක විදිහට අපි හොරු පුරුදු රටාවන් තියෙනවා ඇවිදිනකොටත් එහෙමයි. නිවැරදිව සමබරව කකුල් දෙකට බර හිටින හැටියට ඇවිදින්න අපි ගොඩක් දෙනා පුහුණු වෙලා නැහැ. ඒවා ප්‍රතිඵල තේරෙන්නේ වයස්ගත වෙනකොට කකුල් වල එක දණිස්සක් ගෙවිලා අනික ගෙවිලා නැහැ. ඉතින් මේකම ඇඟේ කකුල් දෙකේ කොහොමද හෙමුනේ? තනි කකුලෙන් ඇවිද්ද නැහැ. කකුල් දෙකෙන්ම ඇවිද්දි. එහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙලා තියෙන්නේ අර ඇවිදීමේ ස්වභාවය ඇවිදින්නේ රටාව අපි හරියට හඳුනාගෙන නෙමෙයි ඒක කරලා තියෙන්නේ අපි අත්දැකීච්ච රටාවකට තමයි ඒක කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට අවදියෙන් ඉන්න තැනත්තාට මේ හැම දෙයක්ම දැනෙන්නට ගන්නවා. හිතගෙන ඉන්නේ මෙහෙමයි. හිතගෙන ඉන්නකොට කය ඇති වෙන වෙනස්කම් මෙහෙමයි සිද්ධ වෙන්නේ. කය හරියට ස්ථාවර තියාගෙන ඉන්නට පුහුණු කළ යුත්තේ මෙහෙමයි. හැම එකක්ම දැනගෙන ඒ තැනත්තා ක්‍රියාත්මක කරනවා. බලන්න එතකොට මේ විදිහට මේ මේ සතිපට්ඨානය තුළ කොයිතරම් පිරිපුන් මිනිස්සෙක් නිර්මාණය කරනවද කියලා. ඒ හැම දෙයක් ගැනම හරියට දන්න කෙනෙක්. නිකන් ඔහේ ක්‍රියාත්මක වෙන්න හරින කෙනෙක් නෙමෙයි. ඊළඟට විසින්නෝවා නිසින්නෝ භීති පජානාති වාඩි වෙලා ඉන්නකොට ඒ වාඩි වෙලා ඉන්න ස්වභාවය හරියට තේරුම් ගන්නවා. ඊළඟට සයනෝවා සයනෝ භීති පජානාති නිදාගෙන ඉන්නකොට ඒ නිදාගෙන ඉන්න ස්වභාවය හරියට හඳුනා ගන්නවා හරියට දැනගන්නවා මේ හැම ඉරියව්වක්ම හරියට සිහියෙන් පවත්වන්නට පුළුවන් නම් පුදුමාකාර සැහැල්ලුවක් ඒ හැම ඉරියව්වකම ඇති කරගන්න පුළුවන් හුඟක් වෙලාවට ගමනක් බිමනක් ගිහිල්ලා වැඩක් පලක් කරලා එහෙම නැත්නම් වෙනත් දෙයකට අධික විදිහට ලෙහෙසුණයින් පස්සේ ටික වෙලාවක් එදක හාන්සි වෙලා එහෙම නැත්නම් බිම සම්පූර්ණයෙන් අතපය සියල්ලම දිගහැරලා කියන්නේ රිලැක්ස් කරනවා කියන ඒ විදිහට ඒ සියල්ලම එහෙමම තියෙන හැටියට තියෙන්නට ඇරලා අපිට මුළු ගත පිළිබඳවම සිහිය යොදවන්නට පුළුවන් නම් මනස යොදවන්න පුළුවන් නම් එකවර ඒ මුළු කයේම තියෙන බර සැහැල්ලු කරලා ඊට සැහැල්ලු තත්වයට ගත සකසන්නට පුළුවන් එතකොට මේවා නැවත නැවත අභ්‍යාස කරලා පුහුණු කරන්න ඕනේ. එතකොට එහෙම අභ්‍යාස කරලා පුහුණු කරගත්තාම උන් ඉක්මනින් ගතේ වෙහෙස, සිතේ වෙහෙස අපිට නිවා ගන්නට පුළුවන්. අර පෙරදි මෙහි මම කිව්වේ සතිපට්ඨාන භාවනාව හරියට පුහුණු කළොත් අඬන්න ඕන තැන අඬන්නත් පුළුවන් වුණා. hina වෙන්න ඕන තැන hina වෙන්නත් පුළුවන්. hina වෙන්න ඕන තැන ඕන නම් අඬන්නත් පුළුවන්. ඕනනම් අපිට hina වෙන්නත් පුළුවන්. මේ ඕන தත්වයකට අපේ මනස වෙනස් කරන්න පුළුවන්. මේ ඉරියව්, මේ ඉන්ද්‍රිය, මේ සිතුවිලි ඕන දෙයක් අපට අවශ්‍ය විදිහට මෙහෙවන්නට පුළුවන්. මේක කෙරෙන හැටි හරියට නුවණින් තේරුම් ගත්තාම. ඒ නිසා මේ සතිපට්ඨාන භාවනාව කියන එක නිවන් දැකීම සඳහා පමණක් නොවේ. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ චත්තාරෝ සතිපට්ඨාන මේ සතර සතිපට්ඨානය ශෝක පරිද්දවාන සමතික්‍රමය. ශෝකය පරිදේව පරිදේව කියන්නේ හඳාවැලා තියෙන දුරු කරන්නට. දුක්ඛ දෝමනස්සාන අත්තංගමයි. දුක්ඛ දෝමනස සම මුලින්ම නැති කරන්නට. ජීවිතයක තියෙන කායික වේදනා, මානසික වේදනා, දුක්ඛ කියලා කියන්නේ කායට දැනෙන කටුක වේදනා. දෝමනස්ස කියන්නේ මනසට දැනෙන කටුක වේදනා. මේ කායික සහ මානසික දුක් දෝමනස්ස මුලින්ම නැති කරන්න. මොකක්ද උදව් වෙන්නේ? මේ සතර සතිපට්ඨාන. දුක්ඛ දෝමනස්ස නත්තංගමයි. ඥායස අධිගමයි මේ නිවන් මඟ හරියට මොකක්ද කියලා හරියට හඳුනාගෙන පුහුණු කරා. ඥායස අධිගමයි. නිබ්බානස්ස සත්‍චිකරණයි. කෙලස් ප්‍රහාණය කිරීම හරියටම નિවරදිව ප්‍රත්‍යක්ෂ කරන්න සාක්ෂාත් කරන්න මේ ක්‍රමය යම් කිසි කෙනෙකුට උදව් වෙනවා මනම් ලෞකික ජීවිතේ කරන කරන ඕනම දෙයක් සාර්ථක කරගන්නට ඒ තනත්තාට මේ සතර සතිපට්ඨානය භාවිතා කරන්න පුළුවන් මෙදහත් මේක නිකම්ම නිකම් ගතානුගතික කරන්නට ගිහිල්ලා අනිත් වැඩ ඔක්කොම නවත්තලා බිරිඳ ගැනත් නොසලකා සැමියා ගැනත් නොසලකා දරුවෝ ගැනත් නොසලකා ගෙදර වැඩක් පැත්තක දාලා මුළු ගැන්විලා වාඩි වෙලා ඉන්නවා කියන එක නෙමෙයි කායානුපස්සනාව කියන්නේ. මේ හැම දෙයක් එකම පවත්වන්නට පුළුවන් හැටියට. ඒතර බුදුරජාණන් වහන්සේ ගැතන්දි දේශනා කරනවා යත යතවා පරස්ස කායෝ පරිහිතෝ හෝති තත තතනම් පජානාති. මේ තනත්තා හැම ඉරියව්වක් ගැනම සැලකිලිමත් වෙනවා යම් යම් ආකාරයකින් කය පවතිනවා නම් දැන් ඔය ඇවිදිනවා හිටගෙන ඉන්නවා ඉඳගෙන ඉන්නවා නිදාගෙන ඉන්නවා කිව්ව ඉරියව් ප්‍රධාන ඉරියව්. තවත් තියෙනවනේ නැමිලා ඉන්නවා, බාගෙට නැමිලා ඉන්නවා මේක එක જાති තියෙනවා නේද? ඒ යම් යම් විදිහකටද කය පවතින්නේ ඒ ඒ විදිහට සිහියේ යුක්තව හඳුනා ගන්නවා. එහෙම හඳුනා ගන්නවා නම් කවදාවත් ඔය අවහිම වෙලා මෙතන ඇදුනා මේ මාංශ දේශය ඇදුනා කකුල ඇඹරුණා එහෙම කතන්දර මොකුත් මත වෙන්නේ නැහැ. කොයි යම් වැඩක් කරනකොටවත් කොයි කොයි විදිහකට කය පවතින්නේ කය පවතින හැටි හරියට හඳුනාගෙන තේරුම් අරගෙන පවත්තන්න. ඒතකොට තමන්ට දැනෙන වැඩිපුර මාංශ පේශියක් ඇදෙනවා නම් දැන් මේ ඔරොත්තු නොදෙන ප්‍රමාණයට ඇදෙනවා. ඒක තමන්ට දැනෙනවා. හැබැයි අසහියෙන් නම් අර වැඩේ ගැන තමන් හිතාගෙන ඉන්නවා. ඒ වැඩේට අවධානය යොමු වෙනවා. අත දිගමදි එක තව චුට්ටයි දිගමදි පොඩ්ඩක් එහාට වෙලා ගන්න හදනවා. ඒ ගන්න හදනකොට තමන්ට අවධානය තියෙන්නේ අර භාණයට අත දික් කිරීම ගැනයි. හැබැයි ඒක ගන්න අත දික් කරනොත් මෙහෙම ආසපේශයක් ඇදිලා. ඊට පස්සේ ඉතින් සති ගානක් විඳවන්නට. ඇයි මෙහෙම වෙන්නේ? අපි සිහියෙන් යුක්තව නෙවෙයි මේ කටයුතු කරන්නේ. අපි කය ගැන අවදියෙන් නෙවෙයි එහෙම කරන්නේ. ඒ නිසා හරියට සිහිය පවත්වන්න උත්සාහ කරනවා නම් පුහුණු වෙනවා නම් දුක්ඛ දෝමනස්සාන වත්තන්නමයි කායික දුක්ඛ නැති වෙන්නේ අමතර කායික දුක්ඛ හට ගන්නට විදිහක් නැහැ. මානසික දෝමනසට පැමිණෙන්නට හේතු පැමිණෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දෙවනි කර්මස්ථානයේ දේශනා කරනවා කායානුපස්සනාවේම දෙවෙනි කර්මස්ථානය. පළවෙනි කර්මස්ථානය ආනාපාන සතිය, දෙවෙනි කර්මස්ථානය ඉරියව් පිළිබඳව සිහිය පැවැත්වීම. ආශ්වාස ප්‍රශ්වාසයේ පිළිබඳව සිහිය පවත්වන්න පුළුවන්. නැත්නම් ඉරියව් පිළිබඳව සිහිය පවත්වන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි කර්මස්ථානය තමයි සම්පජඤ්ඤය. සම්පජඤ්ඤය කියලා කියන්නේ නුවණින් යුක්තව නුවණ නිවැරදිව පැවැත්වීම. සිහිය සහ නුවණ දෙකම එකට යෙදුනන් පස්සේ කියනවා සති සම්පජඤ්ඤයයි කියනවා. එතකොට දැන් මුල දෙකේ කියවා සිහිය මුල් කරගෙන දැන් මේ තුන්වෙනි එකේ කියනවා ප්‍රඥාව මූලික කරගෙන. සිහියත් එතනදී අනිවාර්යෙන් තියෙන්නට ඕනේ. සිහිය සහ ප්‍රඥාව මූලික කරගෙන සති සම්පජඤ්ඤයෙන් යුක්තව කටයුතු කිරීම. ඒ කොහොමද? පුනච පරම් භික්කවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සංඝාට පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති ගතේ ඨිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති කොහොමද මේ සිහිනුවන පවත්න්නේ කොහොමද මෙන්න මේමයි අභික්‍රන්තේ ප්‍රතික්‍රන්තේ සම්පජානකාරී හොද ඉස්සරහට යනකොටත් පස්සට එනකොටත් ඒක නුවණින් දකිමින් ඒක කරනවා දැන් ඉරියාපත භාවනාවේදී කිව්වා ඉස්සරහට යනවා මම මේ පස්සට යනවායි කියලා ඒ කායික ඉරියව්ව ගැන සිහිය පවත්වා ගන්නවා. දැන් මෙහිදී කියනවා ඒ ඉස්සරහට යාම පස්සට යාම අවබෝධ කරගන්න. මොකටද මේ කරන්නේ? මොකටද මම ඉස්සරහට යන්නේ? මොකටද පස්සට එන්නේ? ඒක දැනගෙන කරනවා. ඒක අවබෝධ කරගෙන කරනවා. මුලින් කරේ ඒ ඉරියව්ව ගැන සිහියෙන් ඉන්නවා. දැන් මෙතනදි කියන්නේ ඒ කාරණය ගැන නුවණින් ඉස්සරහට යන්න ඕන දැන් සමහරව නිකන් ඉබේම වගේ හොයනවා. නමුත් මම මෙතන ආවේ මොකටද කියලා දන්නේ නැහැ ඊට පස්සේ. පස්සට යනවා, වට පිට බලනවා. ඒ බැලුවේ. ඒ ඉතින් බලන්න හිතුණා. එහෙම කියනවා. දැන් මේ මේ සම්පජාඤ්ඤ කාණ්ඩේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එහෙම නිකන් බලන්න හිතුණා නෙවෙයි. ඇයි බලන්නේ? ඒක දැනගෙන බලන්න ඕනේ. පැත්ත බලන්න හිතුණොත් තමන් තේරුම් ගන්නවා මට බලන්න හිතුණා. ඒ නිසායි මම බලන්නේ. නිකම්ම නෙමෙයි. එතකොට ඉස්සරහට යන්නද හිතුණොත් එයි මම ඉස්සරහට යන්නේ. ඒක ගැන හරියට හිතලා තේරුම් අරගෙන යන්නේ. පස්සට යන්නද හිතුණොත් පස්සට යන්නේ තේරුම් අරගෙන. මෙතන අනතුරක්, මෙතන අවදානක්. ඒ නිසායි මම පස්සට යන්නේ. එහෙම නැත්නම් මෙතනට වඩා මෙතන පහසුයි. ඒ නිසා මම පස්සට යන්නේ. එහෙම හරියට දැනගෙන කරනවා. එහෙම එහෙම හරියට දැනගෙන කරනකොට මෙන්න මේ මට්ටමට ක්‍රියාත්මක වෙනකොට පින්නතුනි මේ සිහිය හරියට පවත්වන පාත්වීම පුහුණු කරනකොට මේ සතිපට්ඨාන හතරම හරියට යම්කිසි කෙනෙක් ප්‍රගුණ කරලා තියෙනවා නම් මෝහණය කරන කිසිම කෙනෙකුට මේ තැනත්තා මෝහණය කරන්න බෑ. ඔය මම කියපු අධිකාරම් කියන මහත්මයා ඕනම ලෝකයේ ඉන්න මෝහන ශිල්පියෙකුට අභියෝග කරනවා පුළුවන් නම් තමන් මෝහණය කරන්න කියලා. එතකොට ඒ විදිහට හරියට පුහුණු කළොත් මොකද Taman හැම දෙයක්ම කරන්නේ හරියට දැනගෙන අරයා කරන අනක්ෂීමක නෙවෙයි. දැන් මොහොන ශිල්පී මොහොනය කරද්දී මොකද්ද සිද්ධ වෙන්නේ? දැන් ඔන්න මෙහෙමයි මෙහෙමයි කියලා අරතරත්ත යෝජනා කරනවා. යෝජනා කරනකොට යෝජනාවත් එක්ක අපි මනසින් බද්ධ වෙනවා. අවසානයේ අපට අපි අමතක කරලා අරයා කියන එක අපි කරනවා. ඔකේ වෙන්නේ මොහොනේ. එතකොට හිතන්නේ මොකද්ද අපි හිතන්නේ මොකද්ද කියලා හරියට සිහියෙන් ඉන්නා නම් කවදාත් අනුන් කියන දෙයට අනුන් කරන දෙයට අනුන් සිතන දෙයට අපි වහල් වෙන්නේ නැහැ අපි ක්‍රියාත්මක වෙන්නේ නැහැ සමාජයේ අපි බොහෝ වෙලාවට අනුන්ගේ සිතුම් පැතුම් මත දෝලණය වෙනවා ඒක හරියට තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ මේ මගේ මනසින් ආපු සිතුවිල්ලක්ද මේ අනිත් කෙනෙක්ගෙන් ආපු බලපෑමක් දැන් සමහර වෙලාවට <clears throat> එතුමා දැන් ඒ ඒ සමහර පාඩම් කරගෙන යනකොට ඒවා කරලා පෙන්නනවා. දැන් දුරින් කෙනෙක් ඉන්නවා. ඔන්න දැන් ඒතනත්තා නොහිතා අපේ අවශ්‍යතාවය මත ඒතනත්තා මෙහි බලවන්නේ මෙන්න මේම. ඒක නම් ටිකක් වෙලා බලාගෙන ගියා මනසින් බලපෑමකට අර මනුස්සයා හැරිලා බලනවා. ඒයි බැලුවම නෑ ඉතින් ඒ බැලුණා. එතකොට බැලුණා කියලා කියන්නේ එයා දන්නේ නැහැ දැනුනේ මොකටද කියලා. එතකොට අර බාහිර පුද්ගලයාගේ බලපෑම නිසා බලලා තියෙනවා හැබැයි Taman දන්නේ නැහැ බැලුවේ මොකටද කියලා. එතකොට හරියට සිහියෙන් ඉන්නවා නම් ඒ අනුන්ගේ ඇනවීම මත අනුන්ගේ මෙහෙයීම මත එහෙම අපේ ඉරියව් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරියටම අපි දැනගෙනයි ක්‍රියාත්මක වෙන්නේ. තරම්ම ස්වාධීන පුද්ගලයේ ඒ තරම්ම ස්වෛරී පුද්ගලයේ ඒ තරම්ම තීක්ෂණ පුද්ගලයේ මේ සතිපට්ඨානය තුල නිර්මාණය කරනවා. එතකොට අභික්ඛන්තේ පටික්ඛන්තේ ඉදිරියට යනකොට පිටිපස්සට යනකොට ඇයි එහෙම කරන්නේ කියලා තේරුම් අරගෙන කරනවා. ඊළඟට ආලෝකිතේ විලෝකිතේ ඉස්සරහ බලනකොට වටපිට බලනකොට ආලෝකිත කියලා කියන්නේ ඉදිරිය බැලීම විලෝකිත කියලා කියන්නේ වටපිට බැලීම පිටපස බැලීම අවට බැලීම එතන මේවා බලනකොට හරියට එතනත්ත දැනගෙනයි කරන්නේ මම බලන්නේ මේකටයි බැලුවට කමක් නෑ හැබැයි දැනගෙනයි බලන්නේ දැන් මේව කියනකොට වෙන්නතුන්ට හිතෙන්නේ කොහොම කරන්නද ඔච්චර කියේ. එතකොට මේ එකපාරට කරන්න පුළුවන් නොවෙන්නට පුළුවන්. හැබැයි මේක ටික ටික පුහුණු කළොත් අපි කාටත් මේ ස්වභාවය පුහුණු කරගන්න පුළුවන්. හරියට මේ ස්වභාවය පුහුණු කළොත් ඊටාම පහසුයි ලෝකයේ තුල ජීවත් වෙන හැම දෙයක්ම දැනගෙන කරන්න පුළුවන්. තමන්ගේ අවබෝධයෙන් තමන්ගේ වැටහීමෙන් පිටස්තරව තමා අවට කිසිවක් සිදු නොයි හැම දෙයක් ගැනම හොඳ විචක්ෂණ බවකින් ලෝකයේ තුල ජීවත් වෙන්නට පුළුවන්. දැන් මේකෙදී දැන් තව කියනවා දැන් මේ කොටස් අතහැරගෙනයි මම මේ යන්නේ අන්තිමට මේ ටික නිම කරන්න ඕන නිසා අවසානට ඒ ටික මම එකතු කරනවා මේ කායානුපස්සනාව මේ හැම කර්මස්ථානයකදීම බුදුහාමුදුරෝ දේශනා කරනවා ඉති අජ්ජත්තවා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධවා කායේ කායානුපස්සී විහෙරති මේක තමන්ගේ කය දිහාත් බලනවා අනුන්ගේ කය දිහාත් බලනවා මේ කියපු ආකාරයට. ආශ්වාස ප්‍රශ්වාසයේ තමන්ගේ කයේ ක්‍රියාත්මක වෙන හැටිත් බලනවා අනුන්ගේ කයේ ක්‍රියාත්මක වෙන හැටිත් බලනවා. මේ ඉරියව් පැවැත්වීම තමන් පිළිබඳවත් බලනවා අනුන් පිළිබඳවත් බලනවා. මේ ඉදිරියට යාම පස්පසට එීම වටපිට බැලීම ඉදිරිපස බැලීම මේ හැම එකක්ම තමන් පිළිබඳවත් පුහුණු කරනවා අනුන් පිළිබඳවත් පුහුණු කරනවා. ඒත් තමන් ගැන වගේම ලෝකය ගැන පූර්ණ වැටහීමක් ඒ තනත්තාට ඇති වෙනවා. එතකොට සංඝාටි පත්තචීවර ධාරණය මේක භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු සූත්‍රයක් නිසා සිවුරු දැරීම පාත්‍රා දැරීම ඉතින් ගිහි අය හැටියට නම් කමිසය අඳිනකොට කලිසම අඳිනකොට බෙල්ට් එක දානකොට ඔර්ලෝසුව බඳිනකොට තොප්පිය දානකොට මේස් එක දානකොට සපත්තුව දානකොට ඒ ගැන අවබෝධය එතකොට නිකම් මේ පුරුද්දට නෙවෙයි අද මේස් එක දාලා තපත්තුව දැම්මම දෙරප්පු දෙක දාගෙනද ගියේ. මකට ගිහිල්ලා සීතල එනකොට තමයි තේරෙන්නේ ආන්ස. අද දෙරප්පුව දාගෙන ඇවිත් ඉන්නේ. රබත් එක නෙමෙයි. එතකොට මේ සිහිය පිටවාගෙන මෙහෙම කරන්න පුරුදු වෙනකොට එහෙම වෙන්නේ නැහැ. මේ සපත්තුවද දාන්න සරප්පුවද? ඇයි මම අද සපත්තුව දාන්නේ? ඇයි අද සරප්පුව දාන්නේ? ඒක හරියට අවදීන් කියනක කරන්නේ. ඒක තේරුම් අරගෙනයි කරන්නේ. ඒ නිසා අපට වෙන්නට විදිහක් නැහැ. අර ඔල්ලෝසෝ දැන්නද නැද්ද? කලිස මැදලා බෙල්ට් එක දැම්මද නැද්ද? ඒතර මගට ගිහින් නෙමෙයි මතක් වෙන්නේ. ඒක හරියට දැනගෙන ඒ ටික කරගෙන යනවා. මේ විදිහට ඒ ලෞකික ජීවිතයේ කරන හැම දෙයකදීම උනා අපට මේවා ප්‍රායෝගිකව වැදගත් වෙනවා හරියට පුහුණු කරලා. ඊළඟට අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති. කමකොට බොනකොට ඒ ආහාර පාන ගැනීමේදී ඒ හැම දෙයක්ම ඇයි මම ආහාර ගන්නේ? ඇයි මම වතුර බොන්නේ? මේවා ගැන අවබෝධය. දැන් මේ අර මුලින් කිව්වා ඉරියව් පැවැත්වීම ගැන වෙනම දැන් මෙතන ඒ කරන කටයුතු හැම එකකම කාරණේ මොකක්ද? ඒකේ හේතුව මොකක්ද? ඒකේ හේතුව සහ ඵලය නුවණින් දකිමින්. මම ඉදා කියවනේ ප්‍රඥාවේ එක ක්‍රියාවක් තමයි හේතුඵල දැක්ම. මේ හේතුව නිසායි මම මේක කරන්නේ. මෙන්න මේ ඵලය ගොඩනගන්නයි මම මේක කරන්නේ. හරියට තේරුම් අරගෙන කරනවා. මේ ඵලය ගොඩනැගීමට මේක අවශ්‍යයි. ඒ නිසා මම මේක ක්‍රියාත්මක කරනවා. එහෙම හරියට තේරුම් ගත්තාම ඒ තනත්තා දැනගෙනමයි නුවණින්මයි ඒක කරලා තින්නේ. ප්‍රත්‍යවේක්ෂා නුවණින්. දැන් භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ධම්මාන්දන කොට සිවුරු පෙරවදකොට ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලා. ඒ කියන්නේ ආහාර ගන්නකොට භික්ෂුන් වහන්සේ නමක් ප්‍රත්‍යවේක්ෂා කරනවා. එහෙම නැත්නම් එදා දවස ඇතුළත නිදා ගන්න යන්න ඉස්සෙල්ලා හරි ප්‍රත්‍යවේක්ෂා කරනවා. කොහොමද මම මේ ආහාර වළඳන්නේ? සෙල්ලම් පිළිසවත්, මද වඩන්නවා, කය වඩන්නවා, ලස්සන වෙන්නවා. එහෙම නෙමෙයි. කුසගින නිවන්නට මේ කය පවත්වා ගන්න. කොහකටද? ගුණධර්ම වඩන්න. බ්‍රහ්මචර්යාව රකින්න, සිල් රකින්න. මේ සසුන් පිළිවෙත් පුරන්නට. ඒකටයි මම මේ ආහාර ගන්නේ. අන්න ඒක හරියට දැනගෙන ආහාර ගන්නවා. එතකොට දිවි පැවැත්ම සඳහා ගන්නවායි කියලා දැනගෙන ගන්නකොට ජීවිතේට හානි වෙන ආහාර ගන්නෙ නෑ. දැන් අද බොහෝ දෙනා කෑම කන්න ගියාම කෑම කන්න පටන් ගන්නෙ කුසගින්න නිසා කය පවත්තන්න තමයි. හැබැයි කන්න පටන් ගත්තට පස්සේ රසය මතුනහම රස තෘෂ්ණාව නිසා කන්න මොකටද කියලා අමතක වෙනවා. ඊට පස්සේ රසය සඳහායි කන්නේ. අන්තිමට ආශ පිරිහෙන, ලෙඩ හැදෙන, ජීවිතේ විනාශ වෙන රෝගී වෙන දේවල් මේ කටින් ඇතුළට ගිල්ලනවා. මොකටද මේ? කය පවත්වන්නත් නෙමෙයි කුසලෙ නිවන්නත් නෙමෙයි තෘෂ්ණාවට වහල් වෙලා. අන්න හැඟීමට වහල් වෙනවා අවශ්‍යතාවයෙන් පැත්තකට වීසි වෙලා යනවා. ඒකයි මම කිව්වේ මේ සතිපට්ඨානය පුහුණු කරන කෙනා හැමතිස්සෙම හැඟීම මොකද්ද අවශ්‍යතාවය මොකද්ද හැඟීමට වහල් වෙන්නේ නැහැ. ඒකට ඉඩ දෙන්නේ නැහැ. අවශ්‍යතාවයේ නුවණින් සලකාගෙන ඒ පිළිබඳව ක්‍රියාත්මක කරන. අන්න ඒක තමයි මේ සම්පජඤ්ඤ කාණ්ඩයේදී පැහැදිලි කරන්නේ. සති සම්පජඤ්ඤයේ යුක්ත සිහියෙන් සහ නුවණින් යුක්තව කුමක් උදෙසාද මේක කරන්නේ? මෙහි ඵලය කුමක්ද? හැම දෙයක් ගැනම සිල් රැක්කා එතනත් දැනගෙන සිල් රැකින. මේ සීලය කුමක් සඳහාද? මම මස් මාළු කන්නේ නැත්තම් කුමක් සඳහාද? ඇයි මස් මාළු කන්නේ නැත්තේ? බුදුන් වඳිනවා නම් ඇයි මම බුදුන් වඳින්නේ? මම පූජා කරනවා නම් ඇයි මම මම පූජා කරන්නේ? මේවා හරියට තේරුම් අරගෙන කරනවා. ඒ හේතුව ඵලය හරියට දැනගෙන කරනවා. නොදැන නිකන් ගතානුගතිකව නෙමෙයි. අනුන් කරනවා කරන්නම් වාගේ නෙමෙයි. හාමුදුරුවන්ට වඳිනවා ඇයි මම වඳින්නේ? අනුන් වඳිනවට වෙනුව වැන්දොත් පස්සේ බලින්නත් පුළුවන්. හැබැයි හරියට දැනගෙන වැන්දහම පස්සේ බලින්නේ. ඇයි මහන්සියකට වැරද්දක් තිබුණා ඒ උන්වහන්සේට මම වැන්දේ ගුණයට. මම වැරද ප්‍රතිපදාවට. ඒක Taman හරියට දැනගෙන නම් කළේ ඒ භික්ෂුව කරන වැරදි තමන්ගේ ඇඟට හරින්නේ නැහැ. ඒකද උන්වහන්සේ කරන වැරද්ද උන්වහන්සේට උන්වහන්සේගේ ගුණය උන්වහන්සේට. තමන්ගේ වන්දනාවේ කුසලය තමන්ට තමන්ගේ හිතනරක් කරගැනීමේ අකුසලය තමන්ට. මේ දෙක නුවණින් තේරුම් ගන්න පුළුවන් නම් ඒ බඳු අනුවන දෙයට අපි යොමු වෙන අනේකා පිළිබඳව අපි හිතනරක් කරගෙන වැඩක් නැහැ. අපිට අනේක සුමකට ගන්න පුළුවන් නම් හොඳයි. භික්ෂුව හරි දායකයා හරි කවුරු හරි යහමකට යොදවන්න පුළුවන් නම් ඒක ශ්‍රේෂ්ඨයි. හැබැයි ඒක හිතනවක් කරගෙන වැඩක් නැහැ. ඒකෙන් අපි විනාශ වෙන්නේ. අන්න ඒ විදිහට නිවැරදිව නුවණින් දැනගන්නවා. හරියට නුවණින් දැනගෙනම ඒ කටයුතු කරනවා. ඊළඟට ගතේ තිතේ උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී යොති. බුදුහාමුදුරුවෝ මෙහිදී අඩුම තරමින් අවධානය කරනවා වැසිකිලි කැසිකිලි යනකොට මල මුත්‍ර පිට කරනකොට පවා ඉතා සිහි කල්පනාවේ මේ කටයුත්තයි මම මේ කරන්නේ. ඒ ගැන හරියට දැනගෙන කරනවා. එහෙම නැති වුණොත් යම් කිසි කෙනෙක් දැන් බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි ප්‍රශ්න වැඩි වුණාන් පස්සේ මලබද්ධය හැදෙනවා. ඒ දැන් වැසිකිළියට ටොයිලට් එකට ගියාට කොමෝඩ් එකේ වාඩි වෙලා ඉන්න වෙන වෙන ප්‍රශ්න ගැන කල්පනා කරගෙන ඉන්නවා. ආයි මොකටද කරන්නේ මොකද්ද කියලා කල්පනාව නැහැ. එතකොට ටික වෙලාවක් අර වෙලින් වෙලින් ප්‍රශ්න ගැන කල්පනා කර කර ඉඳලා නැගිටලා එනවා. ආයෙත් ගිහිල්ලා වාඩි වෙලා ඒකම කරනවා. ඒක ටික දවසක් යනකොට ඔන්න මලබද්දේ හැදෙනවා. ඒතර ප්‍රශ්න වැඩි වෙනකොට මෙහෙම කය විකෘති වෙනවා. මේ හැම එකක් ගැනම අපි හරියට දැනගෙන තියෙන්නට හරියට තේරුම් අරගෙන තියෙන්නට ඒ නිසා ප්‍රශ්න වැඩි වෙනකොට කය විකෘති වෙන්න විදිහක් නැහැ. කය අවශ්‍යතා ඒ ආකාරයෙන් අපි පවත්වන්නට ඕනේ. ඒවා පිළිබඳව නිසි අවදිමත් බවකින් පවත්වන්නට බැරි වුණොත් මානසික ගැටලු නිසා කයෙත් ගැටලු හට ගන්නට පටන් ගන්නවා. ඒකයි මම අර කිව්වේ අර විදිහට ආශ්වාස ප්‍රශ්වාසයේ නිසි විදිහට පවත්වන්නට බැරි වුණොත් අවශ්‍ය විදිහට ඔක්සිජන් ක්‍රියාත්මක නොවුණොත් කලක් යද්දී පෙනහළු යම් පැතියක් ක්‍රිය වෙනවා. ඊළඟට ප්‍රමාණය ඉක්මවා වේගවත් හුස්ම ගන්නට පටන් ගත්තොත් පෙනහළවල යම් යම් ආබාධ හට ගන්නවා. හෘදේ වස්තුවට දරන්න බැරි පීඩනයක් ඇති කළොත් කලක් යද්දී හෘදේ වස්තුවේ සමහර පැති අර බැලුන් එකක් පිම්බෙන්න වගේ ඒවා ඇදෙන්නට පටන් ගන්නවා. එහෙම වුණොත් ඒක බරපතල රෝග. එතකොට මේ හැම ගැටලුවක්ම මතුවෙන්නේ ඇයි ඒ කරන කාර්ය පිළිබඳව නුවණින් හරියට දැනගෙන තේරුම් අරගෙන නොකිරීම නිසා. නිසා සිහිය පැවැත්වීම කියන එක නිරෝගී භාවයට, පැවැත්මට, දෛනික ජීවිතයේ සාර්ථකත්වයට මේ හැම දෙයකටම වැදගත් වෙනවා. එතකොට ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ වැසිකිලි කැසිකිලි ගිය ඒ පිළිබඳව සිහියෙන් යුක්තව ඒ කටයුතු කරන්නට මේ භාවනා කරන කෙනා සිහිය පුහුණු කරන කෙනා අවදිමත් වෙනවා. ඊළඟට ගතේ, තිතේ, නිසින්නේ, සුත්තේ, జాగරිතේ භාසිතේ තුන්හි භාවයේ සම්පජානකාරී හොති. යනකොට එනකොට නිදනකොට හිඳිනකොට ඒ වගේම කතා කරනකොට සහ නිහඬව ඉන්නකොට කතා කරන්නේ මොකටද කියලා දැනගෙන කතා කරනවා. නිහඬව ඉන්නේ ඇයිද කියලා දැනගෙන නිහඬව ඉන්නවා. බලන්න කොච්චර හැම දෙයක් ගැනම දැන් මොකටද මේ වචනේ කිව්වේ? ඇයි එහෙම කිව්වේ? ඒක දැනගෙන කියන්නට ඕනේ. මම අර පෙර දිනේ සඳහන් කළේ භාවනාව අපිට ක්‍රම පහකට කරන්න පුළුවන්. ධර්ම දේශනාවත් භාවනාව. හරියට සිහි කල්පනාවෙන් කරනවා නම් හැම වචනයක්ම මොකටද මේ වචනේ නම් කියන්නේ? මෙන්න මේ අර්ථ සඳහා මෙන්න මේ කාරණය අවධාරණය කිරීම සහ ඒ තරම් වේගවත් සිහිය සහ ප්‍රඥාව අපේ මනස තුළ ක්‍රියාත්මක වෙමින් වචන භාවිතා වෙනවා නම් ඒ තුල ගැඹුරු භාවනාවක් සිද්ධ වෙනවා. නාගසේන මහරහතන් වහන්සේ අරහත්ත්වයට පැමිණුණු බව සඳහන් වෙන්නේ ධර්ම දේශනා කරමින්. ධර්මාසනයට ගොඩවුනේ ප්‍රතජන භික්ෂුන් වහන්සේ ධර්ම දේශනාවෙන් බැස්සේ මේ ධර්මාසනයෙන් බැස්සේ රහතන් වහන්සේ නමක් හැටියට. දේශනාව ඊතරම්ම සිහි කල්පනාව ඇති කරගෙන කරනවා නම් භාසිතේ භාෂණය කිරීම පිළිබඳව කතා කිරීම පිළිබඳව හරියට නොවන පිළිපවාගෙන කරනවා නම් එතනම මනස වැඩෙනවා ඊළඟට තුන්හි භාවයේ නිහඬ වෙලා ඉන්නේ ඇයි කතා නොකර ඉන්නේ ඇයි හරියට දැනගෙන ඒක කරනවා එක තමන්ට කියන්න දෙයක් නැති නිසා කියලා දැනගෙන තමන් නිහඬ වෙන්නේ එක මම මේ විෂය ගැන දන්නේ නැහැ දන්නේ නැති නිසා නිහඬ වෙන්නේ එහෙම නැත්නම් එතන මෙතනට අමතර જાති කතා කරන්න ඕන නැහැ. මෙතන කතා කරන්න සුදුසු තැනක් නෙවෙයි. මෙතන අමතර දේවල් කතා කරනවා කියලා තමතර ප්‍රශ්න මතුවෙනවා. හරියට දැනගෙනයි මේ හඳ වෙන්නේ. නිකම්ම නෙමෙයි. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ තුන්වෙනි කොටස තුන්වෙනි කර්මස්ථානයේ දේශනා කරනවා කරන කියන සෑම දෙයක් පිළිබඳවම අවබෝධයෙන් යුක්තව කුමක් සඳහාද එය කරන්නේ කියලා හේතුඵල වශයෙන් නුවණින් දකිමින් ඒවා පුහුණු කරන්නට පුළුවන් නම් එය එක්තරා කර්මස්ථානයක්. ඒකට කියනවා සම්පජඤ්ඤ භාවනාවයි. සම්පජඤ්ඤ කියලා කියන්නේ නුවණ පිහිටුවා ගැනීම. නුවණ පිහිටුවාගෙන කරන භාවනාව. එතකොට අපි කර්ම තුනක් කිව්වා. ආශ්වාස ප්‍රශ්වාසය ගැන සිහිය පිහිටුවා ගැනීම එක කර්මස්ථානය. යන එන ඉඳින නිදන මේ ඉරියව් පිළිබඳව සිහිය පිහිටුවා ගැනීම එක කර්මස්ථානය. කරන කියන සෑම දේ ගැනම නුවණින් දකිමින් කිරීම තවත් කර්මස්ථානය. ඊළඟට හතරවෙනි එක තමයි පටික්කුල මානසිකාරය. හතරවෙනි කර්මස්ථානයේ කායානුපස්සනාවම කොටස් මේ පැහැදිලි කරන්නේ. එතකොට කායානුපස්සනාව කළ හැකි තවත් එක් ක්‍රමයක් තමයි පටික්කුල මානසිකාරය. ඒ කොහොමද? පුනච පරම් භික්කවේ භික්ඛු ඉමමේව කායං උද්ධං පාදතල අදෝ කේස මත්තකා තච පරියන්තං පුරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවේකති මහණෙනි මේ සසර බිය දක්නා සුළුතනත්ත කායानुපස්සනාව මෙන්න මේ ආකාරයෙන් වඩනවා කොහොමද මේ කයේ පාදාන්තේ පටන් කේසාන්තේ දක්වා හිස් මුදුනේ පටන් යටිපතුල දක්වා මුළු ශරීරයම මේ සමින් වට වෙලා තියෙන මේ මුළු ශරීරයම මහා පිළිකුල් කටයුතු ද්‍රව්‍ය සමූහයකින් පිරිච්ච දෙයක් හැටියට එකින් එක එකින් එක නුවණින් මෙනෙහි කරලා බලනවා සිහියෙන් යුක්තව ආවර්ජනා කරලා බලනවා බුදුරජාණන් වහන්සේ මෙහිදී උපමාවක් දේශනා කරනවා උඩිනු යටිනු දෙපැත්තෙන්ම කට තියෙන මල්ලා උඩින් කටයි යටින් කටයි අපි හිතමු රබර් බෑන්ඩ් එකක් හරි ඉලාස්ටික් එකක් හරි දාලා හිර කරලා තියනවා. උඩ කටයි යට කටයි. මැද්දට පුරවලා තියනවා මේ ಜಾති ධාන්‍ය වර්ග. මුං ඇටද, නෑ ඇටද, වී ඇටද, කුරක්කන් ඇටද, පරිප්පු ඇටද මේ නොයේ ಜಾති මේකට පුරවලා තියනවා. මේකේ උඩින් යටින් දෙකෙන්ම කටවල් දෙකක් තියෙනවා. නුවණැති පුද්ගලයෙක් මේ මල්ල අරගෙන මේක ලෙහෙලා වෙන වෙනම මේ මුං ඇට මේ නෑයට මේ තලයට මේ පරිප්පුවට මේ වීයට කියලා එකින් එක වෙන් කර කර බලනවා මේවක් තියනවා මේවක් තියනවා කියලා ඒතරත්ත වෙන්කොට බලනවා අන්න ඒ වගේ උඩින් යටින් දෙකෙන්ම කට තියෙන මල්ලක් කියලා කියන්නේ මේ ශරීරයේ උඩිනුත් සිදුරු යටිනුත් සිදුරු එතකොට උඩිනුත් යටිනුත් දෙකෙන්ම සිදුරු තියෙන බටයක් වගේ එකක් මේ ශරීරය. දිනක් එක ගුරුවරයෙක් අපට කරුණු කියා දෙද්දී කිව්වා ආහාර ජීර්ණ පද්ධතිය කය ඇතුලේ තියෙන එකක් නෙමෙයි කියලා. ආහාර ජීර්ණ පද්ධතිය කය ඇතුලේ තියෙන එකක් නෙමෙයි කියලා. ඉතින් මෙහෙම කියනකොට මට පුදුම හිතෙනවා මේක කය ඇතුලේ නැත්තම් කොහෙද තියෙන්නේ? එතුමා ගොඩනගපු තර්කය තමයි කය ඇතුලේ තියෙන එකක් නෙමෙයි කියලා කියන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ උඩිනුත් විවෘතයි යටිනුත් විවෘතයි. එතකොට උඩින් යටින් දෙකෙන්ම විවෘත නම් එතන අවකාශය. එහෙනම් ඒක පිට. එතකොට ඇතුළෙනුත් සිදුර තියෙන සිලින්ඩරයක් ගත්තාම අන්නේ සිලින්ඩරේ ඇතුල් පැත්තට වුමින් ඇතුළෙත් අවකාශය. පිට වුමින් පිටත් අවකාශය. තේරෙනවද කියන්නේ? ඝනකම සිලින්ඩරයක් ගත්තොත් ඒ ඝනකම සිලින්ඩරේ ඇතුළ කවයෙන් ඇතුළ අවකාශය. එතකොට ඒකට අපිට කියන්න වෙන්නේ පිටපැත්ත කියලා. පිට අවකාශයෙන් පිටපැත්තට කියන්න වෙන්නේ තමයි පිටපැත්ත කියලා. එහෙනම් දෙකම පිටපැත්ත. මැද කියන්න වෙන්නේ අර සිලින්ඩරේ ඝනකම කොටසට විතරයි. අන්නේ වගේ තමයි කය ආහාර ජීර්ණ පද්ධතිය මේක ඇතුලේ තියෙනවා වගේ දැනුණාට උඩිනු යටිනු දෙකම සිතුරු දෙකක් තියෙනවා. එහෙනම් ඒ නැත්නම් අවකාශය. එතකොට පිටිනුත් අවකාශය. එහෙනම් ඒ අතර ඝනකම විතරයි අපට කය හැටියට සලකන්නට වෙන්නේ. එතකොට ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උඩින් යටින් දෙකෙන්ම සිදුරු ඇති මල්ලක නොයෙක් જાතිය ධාන්‍ය වර්ග දාලා තියෙනවා. ඒ ධාන්‍ය වර්ග එකින් එක එකින් එක වෙන් කර කර බලනවා අන්න ඒ වගේ යෝගාවචරය සිහිය උපදවාගෙන මමේව කාය මේ කයම උද්ධම් පාදතල පාදයෙන් ඉහළ අධෝ කේස මත්තක කෙස් වලින් යට මේ මුළු ශරීරයම එකින් එක එකින් එක වෙන් කර කර බලනවා අත්ති මස්මින් කායේ කේසා ඔන්න මේකයි කෙස් තියනවා ලෝම ලොම් තියනවා නඛ නිය තියනවා දන්ත දත් තියනවා සචෝ හමක් තියනවා මංසන් මස් තියනවා නහරු නහර තියනවා අරවා වෙන් කර කර වෙන් කර කර මේ දෙතිස් ගුණපයන්ම එකින් එක වෙන් කර කර බලන්නට උත්සාහ කරනවා මේ විදිහට දෙතිස් ගුණපයන් පිළිබඳව නැවත නැවත සිහියෙන් නුවණින් ආවර්ජනා කිරීම අනුපස්සනා කිරීම තවත් එක් කායानुපස්සනා කර්මස්ථානයි ඒක ගොඩාක් දීර්ඝව විස්තර කරන්න අවශ්‍ය නැහැ. අපි කවුරුත් එක්තරා ප්‍රමාණයකින් දන්නවා. විස්තර කරනවා නම් මේ එක එක වෙන වෙනම අරගෙන විස්තර කරන්නට වටිනවා. ඒවා පුළුවන් පුළුවන් හැටියට දැනගන්න ඉදිරියේ ඉඩ කඩ තියෙන තියෙන හැටියට අපි ඒවා විග්‍රහ කරගමු. එතකොට කායනුපස්සනාවේ හතරවෙනි කර්මස්ථානයේ තමයි මේ පටික්කුල මනසිකාරය. දෙතිස් කුණපයන් වෙන වෙන කොටගෙන ඒවා ගැන නැවත නැවත මෙනෙහි කොට සිහිය පිහිටවාගෙන නුවණින් බැලීම. ඒවැය තියෙන පටික්කුල ස්වභාවය, ඒවැය තියෙන කිලුටු බව, ඒවැය තියෙන දුර්ගන්ධ ස්වභාවය. එතකොට මෙහෙම කිව්වහම පින්නතොන්ට හිතේ අපෝ ඉතින් එහෙම බලන්න ගියොත් එහෙම අන්තිමට මේකයි පහ වෙන්නේ. එතකොට ඒකයි මම මුලින්ම කිව්වේ මේ හැම භාවනාවක්ම කරන්නේ සමබරව නුවණින් යුක්තව ප්‍රඥාව නොතිබුණොත් වෛරාගය. එතකොට අර මම මුලින්ම කිව්වේ සසරෙහි බය දකිනවා විනා බය වෙනවා නෙමෙයි. ඒ වගේ පිළිකුල දකිනවා විනා පිළිකුල් කරනවා නෙමෙයි. පිළිකුල් කරනවා කියන තැන ඇති වෙන්නේ මොකක්ද? ද්වේෂය. සෙම් ද්වේෂය පිළිකුල් කරනවා කියන තැන ඇති වෙන්නේ අපෝයි අපිට අපච්චි දුගඳ කියලා අපි නිකන් ඈත් වෙනවා නහය වහ ගන්නවා ඒ මට්ටමට එනකොට තියෙන්නේ ඔය මේක කිසි වැඩක් නැහැ කියලා එහෙම ඒ ස්වභාවයෙන් හැකිලනකොට ඇති වෙන්නේ එක්තරා සියුම් දේශයක්. ඒ නිසා පිළිකුල් කිරීම නෙමෙයි මෙතන. පටික්කුල සංඥාවෙන් ඒ දිහා දකිනවා. පිළිකුල් බව ඒවැ ගත යුතු සුබ වශයෙන් අරුත් වශයෙන් ගත යුතු දෙයක් නැති බව නුවණින් තේරුම් ගන්න. නුවණින් හඳුනා ගන්න. එතකොට එතන තියෙන ප්‍රඥාව. පිළිකුල් කරනවා කියන තැන තියෙන්නේ ද්වේෂය. බියපත් වෙනවා කියන තැන තියෙන්නේ ද්වේෂය. බිය දකින්නවා කියන තැන තියෙන්නේ ප්‍රඥාව. මේවා එක ශේෂයෙන් වෙනස් වෙන්නේ. ඒක වගේ හිතාගෙන මේක මේක වගේ හිතාගෙන ඒක එහෙම අපි ගොඩක් වෙලාවට පටලවාගෙන වඩනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඊළඟට කායානුපස්සනාව පිළිබඳව දේශනා කරන පස්වෙනි කර්මස්ථානය කුමක්ද? ධාතු මනසිකාරය චතු ධාතු වවත්තානය කියලා කියනවා සතර ධාතු වෙන්කොට බැලීම පුනච පරම් භික්කවේ භික්ඛු ඉමමේව කායං යත තිතං යත පනිහිතං ධාතුසෝ පච්චවෙක්කති අත්ති නස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතුති මේ යෝගාවචරය එහෙම නැත්නම් භාවනා කරන කෙනා කායානුපස්සනාව වඩන තැනත්තා මෙන්න මේ විදිහට කායano බලන්නත් පුළුවන්. ඒ කොහොමද? යත් ඉමමේව කායං යත තිත යත පරිහිතං මේ කයම තියෙන හැටියටම පවතින හැටියටම අය අමුත්තක් කරන්නේ ඉඳගෙන හරි හිටගෙන හරි නිදාගෙන හරි ඔය තියෙන හැටියට තියෙන්න ආරේනවා. ඒ තියෙන හැටියටම තියෙන්න ඇරලා පවතින හැටියටම පවතින්න ඇරලා මේ කය වෙන්කොට වෙන්කොට බලනවා අත්ති මස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු මේ ශරීරයේ මෙන්න මේ කොටස් පඨවි ධාතු මේ ශරීරයේ පඨවි ධාතුව තියෙනවා පඨවි ධාතු කියන්නේ තද ගතිය තදට දැනෙන කොටස් මේ ශරීරයේ තියෙනවා අත්ති මස්මින් කායේ ආපෝ ධාතු මේ ශරීරයේ ආපෝ කොටස් ඒ කියන්නේ ඇලෙන වැగిරෙන ස්වභාවය ඇති කොටස් තියෙනවා අත්තිමස්මින් කායේ තේජෝ ධාතු මේ කායේ උණුසුම සහ සිසිලස සිසිලස කියන්නේ මොකද්ද උණුසුමේම අඩු බව ඒ නිසා මේ ශරීරයේ උණුසුම තේජෝ ධාතුව සීතෝෂ්ණ ස්වභාවය තියෙනවා අත්තිමස්මින් කායේ වායෝ ධාතු මේ ශරීරයේ පිම්බෙන තෙපුල් දෙන ඒබඳු ස්වභාවයක් තියෙනවා මේ කොටස් වෙන් වෙන්කොට ඒතරත්තා මෙනෙහි කරලා බලනවා නුවණින් දකිනවා අත්තිමස්මින් කාය පටවි ධාතු මේ ශරීරයේ පටවි කොටස් තද කොටස් තියෙනවා මොනවද කෙස් ලොම් නිය දත් ඇට සම් මස් මේ ආදී වශයෙන් තදට ස්පර්ශ වෙන කොටස් බොහොමයක් මේ ශරීරයේ තියෙනවා ඒවා වෙන වෙනකොට මෙනෙහි කරලා බලනවා ධාතු වශයෙන් අර මුලින් බැලුවේ මේවා කොහොමද පටික්කුල වශයෙන් ඒවා තියෙන ප්‍රතික්කුල භාවයයි එතෙන්දී කලින් කර්මස්ථානයේදී බලන. මෙතනදී ප්‍රතිකූල බව නෙමෙයි බලන්නේ. මෙතන ධාතු වශයෙන් ධාතු වශයෙන් කියලා කියන්නේ වෙන වෙන මූලධර්ම වශයෙන් වෙන්කොට බලනවා. කුඩා කුඩා කොටස් වලට වෙන් කරලා බලනවා. එතකොට පඨවි ධාතුව ඒ විදිහට ආපෝ ධාතුව කියලා කියන්නේ තෙත ගතිය, ඇලෙන ගතිය, බැඳෙන ගතිය, වැగిරෙන ගතිය යමක තියෙනවා නම් ඒ ආපෝ ධාතුව. සෙම්, සොටු, කෙල, මූත්‍ර, ලේ එතකොට සැරව මේ ආදී වශයෙන් එතකොට ශරීරයේ වුරුණු තෙල, ඒ කියන්නේ ශරීරයේ තෙල් තට්ටුවක් තියෙනවනේ. ඒ තෙල මේදය මේ හැම දෙයක්ම වැగిරෙන එළෙන ස්වභාවයෙන් යුක්ත ආපෝ ධාතුව. මේවා වෙන් වෙන් කරලා නැවත නැවත මෙනෙහි කරලා බලන්න. ආපෝ ධාතුව. ඊළඟට තේජෝ ධාතුව සීතල උණුසුම ශරීර අභ්‍යන්තරේ ආහාර ජීර්ණ කරන්න තරම් මහ ගින්නක් තියෙනවා. මහා දාහයක් මේ ශරීරය ඇතුළේ තියෙනවා. ඒවා විටින් විට කයේ ඇතුළත සහ අංගෝපාංගවල අපට නැවත නැවත දැනෙන්නට ගන්නවා. එතකොට ඉදිරියෙන් අතාංගලා ආශ්වාස ප්‍රශ්වාස කළා උණුසුම දැනෙනවා. කට ඇරලා ආශ්වාස ප්‍රශ්වාස කළා උණුසුම දැනෙනවා. සීතල අධික කාලයට පේනවා ඇති හුස්ම ගන්නකොට කටාරිනකොට මහා දුම්රැල්ලක් යනවා. ඇයි? එළියේ සීතලයි, ඇතුලේ රස්නේ මේ ආශ්වාස ප්‍රශ්වාසයත් එක්කලා පිට වෙනවා. මහා පෝරණුවක් වගේ සීතල කාලෙට පේනවා ඇතිනේ නේද? එතකොට මේක ඇතුලේ තරම් ගින්නක් තියෙනවා. මේ තේජෝ ධාතු. ඒක විවිධ ආකාරයෙන් බැවිල්ල වශයෙන්, නලියෑම වශයෙන්, රත් වීම වශයෙන්, කකියෑම වශයෙන් නොඑක ආකාරයෙන් ශරීරයේ තන තන දැනෙන්නට ගන්නවා. ඊළඟට අත්තිමස්මින් කායේ වායෝ ධාතු වායෝ ධාතු කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය ඊළඟට ඈඩුම් යන්නේ වමණයට එන්නේ ඒ වගේම මල මූත්‍ර පහ වෙන්නේ මේ හැම දෙයක්ම වායෝ ධාතුන්ගේ ඉහළින් පහළින් හැම තැනින්ම මේ වාතය ක්‍රියාත්මක වෙනවා ඒ ශරීරයේ වායෝ ධාතුවයි ඊළඟට ශරීරයේ තැන් තැන් වල අංගෝපාංග වල නලියන පිම්බෙන තෙපොල්දෙන ස්වභාවය ඇති කරන්නේ වායෝ ධාතුව. වෙන වෙනම මෙනෙහි කරලා බලනවා මේ ආකාරයට මේ ශරීරයේ තියෙන හැටියෙන්න තියෙන්නරලා එහි කොටස් වෙන වෙන කොට අධ්‍යයනය කරනවා නුවණින් එය ධාතු මනසිකාරය. බුදුහාමුදුරු උපමාවක් දේශනා කරනවා දක්ෂ ගවඝාතකේ ගවයේ ඝාතනය කරලා ඒ ගවයාගේ එක්ක කොටස් වෙන් කරනවා. මේ හැම මේ මස් මේ බඩවැල් ආදී වශයෙන් ඒ ගවයාගේ ඒ ඒ කොටස් වෙන් කරලා පැහැදිලිව තියන්නේ යම්සේද අන්නේ ආකාරයට යෝගියා මේ ශරීරය එහෙම කපන්න යන්නේ නැහැ තියෙන හැටියට තියෙන්නදරලා ඒකයි කියේ යථා තිත යථා මනේයි තියෙන හැටියට තියෙන්නදරලා මේ වැඩේ කරන්නේ නුවණිනුයි දකින්න එතකොට මේ කායානුපස්සනාව පුහුණු කරන පස්වෙනි කර්මස්ථානය ඊළඟ හයවෙනි කර්මස්ථානය තමයි නව සීගතික. සීගතික කියලා කියන්නේ අමුසොහුන මිය ගිය ශරීරය අමුසොහුනෙහි දාලා තියෙන ආකාරය දැකලා ඒ අනුව මෙනෙහි කරනවා මගේ ශරීරයත් මේ මල කය වගේ නේද මේ මල ශරීරයේ සහ මගේ ශරීරයේ ඇති සමානත්වය මොකක්ද වෙනස්කම මොකක්ද උණුසුම ජීවය විඥානය මේ පමණයි මේකයේ තියෙන වෙනස විඥානයේ ජීවය සහ උණුසුම බහැරුණයින් පස්සේ මගේ කයත් මේකය හා සමානයි මේ විදිහට සංසන්දනය කරමින් දකින්න එතකොට ඒක සංසන්දනය කරන්න මලමිණියේ අවස්ථා 9ක් මුලින්ම ඉදිමිලා නිල් වෙලා ඕජා වගිරෙන ශරීරය දිහා බලලා මෙනෙහි කරනවා ඊපස්සේ සත්තු විසින් ටික ටික කන ශරීරය දිහා බලලා එහෙම නැවත නැවත සංසන්දනය කරනවා ඊළඟට සත්තු විසින් කාලා දාපු මස් ලේ සහිත නහර වලින් බැඳුණු ඒ සැකිල්ල දිහා බලලා මෙනෙහි කරනවා තව ටික දවසක් යනකොට මස් නැහැ ලේන් පිරීලා තියෙනවා නහර වලින් බැඳිච්ච ඒ ඇට සැකිල්ල දිහා බලලා මෙනෙහි කරනවා තව ටික දවසක් යනකොට ලේත් නැහැ නහර වලින් බැඳිච්ච ඇට සැකිල්ල දිහා බලලා මෙනෙහි කරනවා තව ටික දවසක් යනකොට නහරක් කැඩිලා බිඳලා ගිහිල්ලා තන තන විසිරිච්ච ඇට සැකිල්ල දිහා බලලා මෙනෙහි කරනවා තව ටිකක් දිහා දවස් යනකොට කාලයක් ගත වෙනකොට අර ඇටකටු තැන් තැන් වල ගොඩවල් ගහිලා ඒ ගොඩ ගැහිච්ච ඇටකටු දිහා බලලා තමන්ගේ ශරීරයත් එක්ක සංසන්දනය කරනවා. මගේ ශරීරයත් කලක් ගියාම මේ තත්ත්වයටපත් වෙනවා නේද? අනන්ත සංසාරෙහිත් මගේ ශරීරය නිබඳ ස්වභාවයටපත් වුණා නේද? ඉදිරියත් මගේ ශරීරයට මේ ස්වභාවය අත් වෙනවා නේද? මෙසේ සංසන්දනය කරමින් ඊළඟට අර ඇටකටු කාලයක් ගත වෙලා කැඩිලා බිඳිලා විනාශ වෙලා යන හැටි දිහා බලලා ඊළඟට යටකටු දි รา පත් වෙලා යන හැටි බලලා මගේ ශරීරයත් මෙසේ මහ පොළොවට දි รา යනවා නේද කියලා නුවණින් මෙනෙහි කරමින් Tamanගේ කයත් ඒ මනස සිරුරත් සංසන්දනය කරමින් කය පිළිබඳව දකින්නට නුවණින් දකින්නට උත්සාහවත් වෙනවා. මේකට කියනවා සීවතික භාවනාවයි කියලා. ඒක නව ආකාරයකින් කරන නිසා නව සීවතිකයි කියලා. එතකොට ප්‍රධාන කර්ම වශයෙන් කර්මස්ථාන හයක් තියෙනවා. ඒ කර්මස්ථාන හයේ හයවෙනි එක නවයකට බෙදලා තියෙන නිසා මුල පහයි අග නවයයි 14ක් වශයෙන් විග්‍රහ කරනකොට දැක්වෙනවා. කැටි කරලා ගත්තාම ප්‍රධාන කර්මස්ථාන හයක් බුදුරජාණන් වහන්සේ කායાnuපස්සනාව පිළිබඳව දේශනා කරා. දැන් ඔය හැම කර්මස්ථානයකදීම අගට මෙන්න මේ ටිකක් බුදුහාමුදුරුවෝ එකතු කරනවා. මොනවද? ඉති අජත්තං වා කායේ කායानुපස්සේ විහෙරති බහිද්ධා වා කායේ කායानुපස්සේ විහෙරති අජත්ත බහිද්ධා වා කායේ කායानुපස්සේ විහෙරති. ඒ යෝගාවචරය තමන්ගේ කය අනුව මේ විදිහට මෙනෙහි කරනවා කොහොමද ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් මෙනෙහි කරනවා ඉරියව් වශයෙන් මෙනෙහි කරනවා කරන කටයුතු වශයෙන් නුවණින් බලනවා පටික්කුල වශයෙන් මෙනෙහි කරනවා ධාතු වශයෙන් මෙනෙහි කරනවා මල සිරුරකට සංසන්දනය කරමින් මෙනෙහි කරනවා තමන්ගේ කය දිහා බලන අනුන්ගේ ශරීරයත් ඒ විදිහෙන් මෙනෙහි කරනවා ඊළඟට අනුන්ගේ ශරීරයත් තමන්ගේ ශරීරයත් ඒ විදිහෙන් මෙනෙහි කරලා බලනවා එහෙම විතින් විත තමන් ගැනත් අනුන් ගැනත් සහ මිශ්‍රවත් කියන මේ තුන් ආකාරයකින්ම කය පිළිබඳ නැවත නැවත මෙනෙහි කොට බලන්න. දැන් මේ සීවතික ගැන කියනකොට පින්නතුන්ට හිතෙන්නට පුළුවන්. ඉතින් අද කාලේ එහෙම සෝම් පිටටි කොහෙන්ද ඔහොම බලන්නේ? ඒ සෝම් පිටටි නැති වුණාට ওই වාහනේ යනකොට ඕන තරම් ඔහොම ඒවා හම්බ වෙනවා. පාරේ සමහර විට ඉස්සල්ලාගේ වාහනේට උන්න පොඩි සතෙක් යට වෙලා තනි කරම මස් ගොඩ විතරයි මහපාර. ලොම් ටික පේනවා, මස් ටික පේනවා, ලේ ගලාගෙන යනවා. මේ වාහනේ යන ගමන් අපට හොඳ කායනුපස්සනාවක් මෙනෙහි කරන්න. මගේ ශරීරය ඒ බඳු බරපතල අනතුරකටපත් වුණොත් මෙලන්නක් වෙනවා නේද? දැන් මෙතන කෝ ඒ සත්‍යය? ටිකකට කලින් ඒ සතා හිටිය දැන් මේ සතා කෝ මගේ ශරීරය දැන් මෙහෙම තියෙනවා මෙබඳු තත්යකටපත් වුණොත් ඒ ශරීරය කෝ එනම් ශරීරය කියලා කොමකටද මේ හඳුන්වන්නේ? මේ ආකාරයෙන් ගැඹුරු විදර්ශනාවකට අපට එය කර්මස්ථානයක් කරගන්න පුළුවන්. ඒ විදිහට Tamanට ලැබෙන අවස්ථා Tamanට භාවිතා කරන්නට පුළුවන් මේ සතිපට්ඨාන භාවනාව වුණා. එතකොට ඔය විදිහට Tamanගේ ශරීරය, අනුන්ගේ ශරීරය සංසන්දනය කරමින් බලනවා. ඊළඟට අත්ති කායෝත්තිවා පනස්ස සතිපච්චුපට්ඨිතෝ පච්චුපට්ඨිතා හොතේ මෙහෙම කර්මයක් ප්‍රගුණ කරනකොට ඒ තනත්තාට අවසානයේ දැනෙන්න ගන්නවා මේ ධාතු සමූහයකින් සැදුම්ලත් මේ කය පමණයි මෙහි තියෙන්නේ මෙහි සත්වයක්වත් පුද්ගලයෙක්වත් මම කියලා කෙනෙක්වත් නැහැ ඒ සංඥාව අමතරව තහවුරු වෙච්ච මුලාවක් විතරයි සැබවින්ම මෙහි පවතින්නේ මේ ධාතු සමූහයකින් ක්‍රියාත්මක වෙන කය පමණයි අත්තිකායෝති මේ කය විතරයි තියෙන්නේ අන් කිසිවක් මෙහි නැහැ සත්වෙක් නැහැ, පුද්ගලයෙක් නැහැ. මෙතන ධාතු සමූහයකින් ක්‍රියාත්මක වෙන කයක් පවතිනවා. ඉන්ද්‍රිය සමූහයක් පද්ධතියක් පවතිනවා. අත්තිකායත්ව තමස්ස සතිපත්චපත්තෝ හොති. අන්න ඒ මට්ටමට තියුණුවට සිහිය පිහිටවනවා. සිහිය පිහිටවනවා. යාවදේව ඥානමත්තාය පටිසතිමත්තාය. එය ඒතනත්තාට මතුමත්ෙහි ප්‍රඥාව අවදි කරන්න හේතු වෙනවා. තව තවත් ගැඹුරින් සිහිය පිහිටවා ගන්න උදව් වෙනවා. මොකද්ද මේ කියන්නේ? මේ කය සත්වයේක්ක පුද්ගලයේක්ක මමය කියලා වැරදි වැටහීමෙන් දකින තාක්කල් අපිට ප්‍රඥාව අවදි කරන්න අමාරුයි. හැමතිස්සෙම අර මුලාව නිසා ප්‍රඥාව අවදි කරනව වෙනුවට මට ඕන හැටියට හිතන්නටයි මම උත්සාහ කරන්නේ. මම කැමති හැටියට හිතන්නයි මම උත්සාහ කරන්නේ. මම අකමැති දේ බැහැර කරන්නයි උත්සාහ කරන්නේ. මෙතන මම කියලා කෙනෙක් නෑ කය පමණයි තියෙන්නේ කියන මේ වැටහීම ඇති වුනහම අර රුචි අරුචිකම් කියන ඒවට වහල් නොවි අවශ්‍යතාවයට මුල්තන දීලා සුදුසු දේ සුදුසු ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න පැවැත්ම සඳහා නැවැත්ම සඳහා සුදුසු දේ සුදුසු පමණට ක්‍රියාත්මක කරන්නට තරම් ලොකු නිදහසක් මනසට ඇති වෙනවා අන්න එතකොට හැබෑවට ප්‍රඥාව පහළ වෙනවා අන්න පවතින ස්වභාවය හරියටම හඳුනා ගන්නට ඒ තනත්තාගේ මානසික ප්‍රභාව එතෙන් පටන් අවදි වෙනවා. මනස නිදහස් වෙනකොට. එතෙන් පටන් සිහිය ඉතා ගැඹුරින් පිහිටනවා. ඇයි? අපට සිහිය පිහිටවා ගන්න බැරි මොකක් නිසාද මම පෙර දින ධර්ම දේශනාවේදී කිව්වේ අපි මේ හැම අරමුණකටම වැඩි අගයක් දෙනවා. ඇයි අගයක් දෙන්නේ? මේ මම මම කියන කෙනා මුල් කරගෙන මම මේකට කැමති මම මේකට අකමැති මේක හොඳයි මේක හොඳ නැහැ කවුද මේ තීරණය කරන්නේ මම එහෙමනම් මම කියලා කෙනෙක් නැතන නැහැ කියලා දැනගත්තාම ඒ එකම අරමුණකටවත් 아무තු අගයක් දෙන්නට යන්නේ එය ඒ ස්වභාවයෙන් හඳුනා ගන්න මේ ජලය මේ උණුසුම් ඒ හඳුනා ගන්න මේ ජලය සිසිල් තේරුම් ගන්න. මේ ස්ත්‍රිය, මේ පුරුෂයා, මේ ස්ත්‍රිය තුළ මේ ගුණ තියෙනවා. මේ පුරුෂයා තුළ මේ ගුණ තියෙනවා හඳුනා ගන්න. අගය කරනවා. හැබැයි ඒවා පිළිබඳව මුලා වෙන්නේ නැහැ. ඒවා පිළිබඳව තමන් මුසපත් වෙන්නේ නැහැ. ඒවා පිළිබඳව පටලවා ගන්නේ නැහැ. තමන් හරියට තේරුම් අරගෙන අගය කළ යුතු දේ අගය කරනවා අවශ්‍යතාවය මත. දැන් මෙහෙම කියනකොට පින්නතුන්ට හිතේ ඉතින් එහෙම උනෙන් පස්සේ කොහොමද විවාහ ජීවිතයක් ගත කරන්නේ කිසිම බාධාවක් නැහැ සැමියා පිළිබඳව බිරිඳ පිළිබඳව දරුවා පිළිබඳව සෙනෙහස ආදරය ඒවා නැති වෙන පටලවිල්ලක් ඇති වෙන්නට විදිහක් නැහැ හරියට හඳුනාගෙන කරනවා ඒකයි මම අර වෙසක් පොහොය ධර්මදේශනාවේදී කිව්වේ පැවැත්ම හරියට පවත්වන්නට මේ ප්‍රඥාව අපට උදව් වෙනවා නැවැත්ම සඳහා කළ යුතු දේ හඳුනාගෙන පුහුණු කරන්න ඒ හරියට උදව් වෙනවා යම්කිසි කෙනෙක් භාවනා කරන්න ගිහින් පැවැත්ම අවුල් කරගන්නවා නම් ඒතනත්තා නිසි විදිහට භාවනා කරලා නැහැ පටලවිල්ලක් විතරයි ඇති කරගත්තේ ඒතනත්තාගේ ප්‍රඥාව නෙමෙයි අවදි කරලා තියෙන්නේ තමන්ගේ රුචි අරුචිකම් මත ගිහිල්ලා කොතනක හරි එක තැනක් අල්ලගෙන එහි හිර වෙලයි ඒ පවතින. පැවැත්ම හරියට පවත්වන්නට පුළුවන් වෙන්නට ඕන. නැවැත්ම සඳහා කෙලස් නසන්නේ කොහොමද කියලා. ඒක තමයි පෞද්ගලික දෙයක්. නැවැත්ම සඳහා ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි පෞද්ගලිකයි. පැවැත්ම කියන එක බිරිඳ, සැමියා, දරුවා, අම්මා, තාත්තා, රැකී ආරක්ෂා, ලෝකය, මනුෂ්‍ය සමාජය, සාසනය, රට, ජාතිය මේ ගොඩක් එක්ක අපි බැඳලා ඉන්නවා. නිසා අපි හැම කෙනෙකුටම කරන්න යුතුකම් කොටසක් තියෙනවා. වගකීම් කොටසක් තියෙනවා. ඒවා නොසලකා හරින නැවැත්ම පිළිබඳව කරන්න බෑ. එහෙම කරනවා නම් ඒ තනත්තා නිවැරදි ප්‍රඥාවෙන් අවදි වෙලා නැහැ. ඒ තනත්තා ගැඹුරින් ගිහිල්ලා තවත් එක මමත් ඒකයි හිර වෙලා තියෙන්නේ. මට ඕන හැටියට මම ගැලවෙන්න. දඟලලා තියෙනවා පැවැත්ම ගැන අමතක කරලා. ඒ නිසා යමෙක් පැවැත්ම ගැන අමතක කරලා නැවැත්ම ගැන හිතනවා නම් ඒ තනත්තා මෙසි විදිහට භාවනා කරන කෙනෙක් නෙමෙයි. හැබැයි යම් කිසි කෙනෙක් නැවැත්ම ගැන අමතක කරලා පැවැත්ම ගැන හිතනවා නම් ඒ තනත්තා නිසි විදිහට ಗುಣධර්ම වඩන කෙනෙක් නෙවෙයි. ඒ දෙකම අනතුරුදායකයි. මේ දෙපසම මනරින් වටහාගෙන ඉදිරියට යන්නට පුළුවන් වෙනවා. හරියට සිහි කල්පනා. ඒකනේ කියන්නේ සම්පජඤ්ඤ කුමක් සඳහාද මේක කරන්නේ? විවාහ ජීවිතයක් පවත්වන්න බිරිඳ කෙරෙහි සෙනෙහස, සැමියා කෙරෙහි සෙනෙහස, දරුවා කෙරෙහි සෙනෙහස අවශ්‍යයි. ඒ කොහොමදද? පවත්වන්නට. දැන් මේ පෙරේදා එක මහත්මයක් ඇහුවා සමහර දේවල් අපිට කරන්න සිද්ධ වෙනවා ඒ තරම් ප්‍රයෝජනයක් නැති බව දැනෙනවා හැබැයි අනිත් අය වෙනුවෙන් කරන්න වෙනවා එතනදී කොහොමද අපි කටයුතු කරන්නේ ඉතින් මම එතනදී පැහැදිලි කළා ඒ අනිත් අය වෙනුවෙන් කරන්න වෙනවා නම් ඒක තමයි ඒ ප්‍රයෝජනය මම වෙනුවෙන් නොවෙන්න පුළුවන් මට ඒක අවශ්‍ය නැති වෙන්න පුළුවන් හැබැයි අනිත් අය වෙනුවෙන් අවශ්‍යයි එහෙම ඒවත් සමාජයේ තියෙනවා එහෙමනම් ඒක අපි කරන්නට ඕනේ ඒක අවශ්‍යතාවයක් අන්න ඒක පැවැත්ම සඳහා ඇති අවශ්‍යතාවය. මෙන්න මේ විදිහට හරියට නුවණින් දැකලා ඒ කටයුතු පවත්වන්නට පුළුවන්. ඒ නිසා කිසිම දාක ලෞකික පැවැත්මට සතිපට්ඨාන භාවනාව බාධාවක් වෙන්නේ නැහැ. ඒ නිවැරදිව පුහුණු කරනවා. ව්‍යාපාරයට බාධාවක් වෙන්නේ නැහැ. මුදල් උපයන්නට බාධාවක් වෙන්නේ නැහැ. ලෞකික සැපයට බාධාවක් වෙන්නේ නැහැ. විමුක්තියට බාධාවක් වෙන්නේ නැහැ. මේ හැම දෙයක්ම නිවැරදිව ඵලදායකව පුහුණු කරන්නට අපිට මේ සතර සතිපට්ඨානය උපකාර වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති. අනේ වචනේ වැදගත් මේ කිසිවක් දැඩිව අල්ලා ගන්න නැතුව දැන් අපිට මේ හැම තිස්සම පටලවිලි ඇති වෙන්නේ ගැටීම් ඇති වෙන්නේ ප්‍රශ්න ඇති වෙන්නේ දැඩිව අල්ලාගෙන මමත්වයෙන් මේ මමත්වයෙන් දැඩිව අල්ලා ගත්තාම විවාහ ජීවිතේවත් හරියට පවත්වන්න බෑ. එතන ඉඳන් එතන ආරවුල් ගොඩක් විතරයි ඇති වෙන්නේ. මම හිතන හැටියට මට ඕන හැටියට අනේකා පවතින්නට ඕන කියලා හිතන. එතන හැමදෙස්සෙම අර්බුදය. එතන හැමදෙස්සෙම ආරවුලක්. මේ සතිපට්ඨානය තුළ හරියට දැනගත්තාම හරියට නෝනින් තේරුම් ගත්තාම මට ඕන විදිහටම නෙමෙයි මෙතන දෙන්නෙක් ඉන්නවා මේ දෙන්නාගේම යහපත සඳහා දෙන්නාගේම සමගිය සඳහා හතර පහ දෙනෙක් ඉන්නවනම් ඒ හතර පහ දෙනාගේම යහපත සඳහා මේ පොදු පවුලක් හැටියට ඒකකයක් හැටියට සංස්ථාවක් හැටියට මෙතන යහපත ගොඩනගෙනවා ඒක නුවණින් දැකලා ක්‍රියාත්මක වෙනවා ඒවා එකින් එක මමත්වයෙන් බැදිව අල්ලා ගන්නේ අනිස්සිතෝච විහෙරති බැදිව උපාදාන කරන්නේ නැතුව නුවණින් තේරුම් අරගෙන ඒව පවත්වනවා අවශ්‍යතාවය දැකලා පවත්වනවා අනිස්සතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති මේ ලෝකේ කිසිම දෙයක් දැඩිව ග්‍රහණය කරන්නේ නැහැ හේතුව දැකලා ඵලය දැකලා අවශ්‍යතාවය මත ක්‍රියාත්මක වෙනවා හැරෙන්නට ඒ කිසිම දෙයක් මුලාවෙන් තෘෂ්ණාවෙන් දැඩිව අල්ලගෙන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නචකින්චි ලෝකේ උපාදීයති ඒවම්පිකෝ භික්ඛවේ භික්ඛු කායේ කායනුපස්සී විහෙරති. මෙන්න මේ විදිහට ඒ භික්ෂුව එහෙම නැත්නම් සසර බිය දක්නා තැනත්තා කයෙහි කය අනුව බලමින් කයෙහි කියලා කිව්වේ කය ගැන සිහිය පිහිටුවාගෙන ඒ අනුව නැවත නැවත මේ ආකාරයෙන් දකිමින් සිහිය ප්‍රඥාව වීරය වඩවනවා එය කායානුපස්සන සතිපට්ඨානයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙමනම් ඔය මෙතෙක් වෙලා අපි පැහැදිලි කළේ කායානුපස්සනාව පිළිබඳව තථාගතයන් වහන්සේ කර්මස්ථාන ප්‍රධාන වශයෙන් හයක් දේශනා කරලා තියෙනවා. ඊට සංක්ෂිප්තව ඒ හය පිළිබඳව පැහැදිලි කිරීමක් උයෝ කළේ. ඒත් දෙකකට ආසන්න කාලයක් ගත වුණා. ඉතින් පිටතුන් බොහොම ඕනකමින් අවධානයෙන් ඒ ග්‍රහණය කරගන්න උත්සාහ කළා. ඉතින් ඒ පිළිබඳව අපි බොහොම සතුටු වෙනවා. ඉතින් මෙතෙක් වෙලා මේ කියු දහම් කරුණු නැවත නැවත සිහියේ තබාගෙන සිහිය පවත්වාගෙන සිහිය ප්‍රඥාව වීර්ය උපදවාගෙන කායානුපස්සනාව පුහුණු කරන්න ඔය කර්මස්ථාන වලින් කැමති එක එක්ක ආස්වාස් ප්‍රස්වාසයේ මුල් කරගෙන කරන්න පුළුවන් එහෙම නැත්නම් ඉරියව් මුල් කරගෙන කරන්න පුළුවන් එහෙම නැත්නම් ප්‍රඥාව මුල් කරගෙන ඒ කියන්නේ සම්පජඤ්ඤය කරන කටයුත්තේ අර්ථය හඳුනාගෙන පුහුණු කරන්න පුළුවන් එහෙම නැත්නම් ප්‍රතිකූල සංඥා මුල් කරගෙන කරන්න පුළුවන් එහෙම නැත්නම් ධාතු මනසිකාරය ධාතු වශයෙන් මෙනෙහි කරමින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මරණය සහ ජීවිතය සංසන්දනය කරමින් කරන්න පුළුවන්. ඉඩ ලැබෙන ලැබෙන තැනදී මේ හැම එකක්ම පුහුණු කරන්න මේ හැම එකක්ම අපට අවශ්‍ය ජීවිතේ. හැම කෙනෙක්ම මේ හැම කර්මස්ථානයක්ම ප්‍රගුණ කරන්න මේ සියල්ල පූර්ණ වෙනකොට තමයි කායානුපස්සනාව පූර්ණව අපි වැඩුවා වෙන්නේ.